අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පති දවසක් නිසනවනේ ධර්ම දේශන අවස්ථාවක් සීලුම දෙනා ධර්ම දේශනා සඳහා tempat වෙමු tempat වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කින්නකෝ භෝගෝතම හෝති ච නහෝති ච තථාගතෝ පරම්මරණ ඉදමේව සච්ඡං මෝගමඤ්ඤන්ති එවං දිට්ඨිනෝ භවං ගෝතමෝ තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය වාර හතේ මතක් කරගත්ත විදිහට මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය තමයි අපි ඉස්සරහින් තියාගන්නේ ඒ අනුව මේක සරුවච්චන් වහන්සේ සහ මේ වච්ඡගොත්ත කියන බ්‍රාහ්මණය අතර වෙච්ච සාකච්ඡාවක් මේ වච්ඡගොත්ත කියලා කියන්නේ પરම්පරා නමක් මේ පුද්ගලයාගේ පුද්ගලික නාමය තමයි අග්ගි කියන එක. ඒ නිසා මෙයාට අග්ගිවච්ඡගොත්ත කියලා සඳහන් කරලා තියෙනවා. මේ අග්ගිවච්ඡගොත්ත පරිබ්‍රාජකයාත් සර්වචන්හන්සත්‍රයේ සාකච්ඡාව එදා පඩිවරුන් අතර පඬිතුන් අතර වෙච්ච සාකච්ඡාවක හරස්කඩක්. ඒ මොකද මේ අග්ගිවච්ඡගොත්ත අහන ප්‍රශ්න බලනකොට එදා දර්ශනවාදී නිතරම දර්ශන සාකච්ඡාවල සම්මේලනවල අහපු ප්‍රශ්න 10ක් මෙතන තියෙනවා. ඒ ප්‍රශ්න 10 අහන ගතියෙන් තියෙනවා මේ මනුස්සයා වාදපතේ කෙලවට පැමිණලා තියෙනවා කිය. ඒ වගේ මෙයා ඊට ඉස්සෙල්ලා ගොඩ දෙනෙක් එක්ක සාකච්ඡා කරලා තියෙන්න ඇති අන්තිමට ගිහලා සරුවචාන්සයෙන් අහනවා ප්‍රශ්නෙට කෙලවරක් හම්බෙයි කියලා හිතනවා. ඒක නිසා හිතන්න පුළුවන් මේක එදා පැවති දර්ශනවාදී හොඳ සම්දිස්ථානයක් හොඳ ජවනිකාවක් සරුවචාන්වන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් ඒකෙදී මුලදී ඒ ප්‍රශ්න අහගෙන ආගෙන යනවා ਸਰවචන්සේ ටිකටම මේක ප්‍රතික්ෂේප කරනවා එහෙම නැත්නම් ඒකට උත්තර දීමේ බැලකී සිටිනවා එතකොට ඒ බමුණ දිනුම් ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට උත්තර දන්නේ ඒක තමයි ඒගොල්ලෝ මේ ප්‍රශ්නට උත්තර නොදී මගහරින එකෙන් ගත තීන්දුව යනුව දැන් බුදුජානසේ නිෂේධන වේග නිෂේධන වේග නිෂේධන වේග යනවා. නමුත් ਸਰවචනසේ ඉදිරින් සාකච්ඡා නැත කරන්නේ ඒ නිෂේධනය කරන්න හේතුව කියනවා. හේතුව කියලා බුදුජන් වහන්සේගේ දර්ශනය කියලා දෙනවා. ඒ නිසා මේ වච්චගත සූත්‍රය මේ වෙලාවේ අහනකොට මේ බුදුජන් වහන්සේගේ පැත්තට පාඩු සිද්ධ වෙන වෙලාවක් වගේ නැත්නම් බුදුන් වහන්සේ පස්සෙන් පස්සට පස්සෙන් පස්සට මේ යුද්ධේ මෙහෙවන කෙනෙක් වගේ යුද්ධ පෙරමුණ පස්සේ පස්සට ගන්න කෙනෙක් වගේ. නමුත් ඒ සූත්‍රයේ අවසාන කොටසට වෙනකොට තමයි තේරෙන්නේ සර්වචාන්සේ මේ මාර්ගයෙන් මේ බමුණා අවශ්‍ය මාතෘකාට ගෙනලා හොඳට රත් කරලා රත් කරලා අවශ්‍ය වෙලාදී තලන. තලුවට පස්සේ බුදුජානනාංශයේ කිව යුතු ਸਰවඥවාදය කියලා එකක් තියෙනවනේ. ඒක විස්තර කරනවා. ඉතින් අපි ඉන්නේ දැන් මේ බමුණ බෝල දානවා. බුදුජානනාංශය ලෑල්ලාල්ලා ඉන්න වෙලාව. තාම ගහන්න පටන් ගත්තේ නැහැ. අදින්න පටන් ගත්තේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී අහන ප්‍රශ්න ඒක චතුස්කෝටික එක ප්‍රශ්නයක් තමයි ප්‍රශ්න කෙලවර හතරක් තියෙනවා. හෝති තථාගතෝ පරම්මරණා ඉදමේව සත්‍යම් මොගමඤ්ඤා තථාගතයන් වහන්සේ නමක් වේය කියන එක ඔබ වහන්සේ පිළිගන්නවද එයින් පිට සියල්ලම බොරුයි මේමයි සත්‍ය තථාගතයන් වෙයි එයමයි සත්‍ය ශෙස්ස බොරුයි නැසන නෑ මං එහෙම වාදයක් ඇත්තේ නෑ එහෙනම් තථාගතයන් වහන්සේ නමක් නොවේයි මේම සත්‍යයි ශෙස්ස බොරුයි කියන්නේ මං එහෙම වාදයක් ගන්නෑ කියලා දැන් තුන්වෙනි වතාවට කියනවා හෝතිච නොහෝතිච තථාගතෝ පරම්මරණ මරණයන් මැත්තේ තථාගතයන් වහන්සේ වෙයි වෙයි නොවේයි වෙයි කියන එකද ඔබ වහන්සේ පිළිගන්නේ කියලා නෑ කියලා. ඉතින් අපි ලැබසුමාට ගනි වෙයි නොවේයි නොවේයි නොවේයි කියන ප්‍රශ්නේ. කොහොම නමුත් එතකොට ඒක චතුස්කෝටික ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ චතුස්කෝටික ප්‍රශ්නයකට සරුවචන්වසත් උත්තර නොදී තියදී ධම්මජීවහන්සේ උත්තර දෙන්න හදන කතාවක් නෙවෙයි මේ. එතකොට වෙන්නේ අපි ඒ ගැඹීර ධර්මයේ හැලු කිරීමක් අපි උත්සාහ කරන්නේ මෙවැනි ප්‍රශ්නයක් පුදු දාර්ශනික ප්‍රශ්නයක් කියලා අපි පැත්තකට දානවාද නැත්නම් මේ බණ භාවනා කරන ඒ සඳහාම කාලය ගත කරන භික්ෂුවක් වශයෙන් අඩු ගානේ සුතමේ වශයෙන් හෝ මේක පිළිබඳව දැනගෙන හිටියොත් තරගද කියන එක පළවෙනි එක. ඒක නිසා කාටත් වගේ ආරාධනාවක් තියෙනවා අපි පොඩ්ඩක් මේකට වෙලා ගමු කියලා. නමුත් එයින් අතර නොවි ਸਰවචනාංශී අගිවච්ඡකොත්තට මේ කියාපු ප්‍රශ්නේ ආරම්භ කරන වෙලාවෙන් පස්සේ දෙන උත්තර ටිකට අපි ගිහාම අපි වෙනදාට වඩා ਸਰවඥ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. අපෙන් මේ ප්‍රශ්නේ අහුවොත් අපි උත්තරේ අවශ්‍ය වෙන්නේ උත්තර දෙන ක්‍රමය. පුද්ගලයා තේරුම් ගන්න ඕනේ. මේ මනුස්සයා ඉන්නේ මොකාටද එන්න හදන්නේ කියලා ප්‍රශ්න අහන්න දෙන්න. ප්‍රශ්න අහනකොට තමයි තේරෙන්නේ මොකාටද එන්නේ කියලා. ඒකට එයත් රත් වෙනවා. එයත් උණු වෙලා හරියට එල්ල වෙච්ච වෙලාවේ තමයි රත් වෙච්චලා තමයි යකඩ තරන්න ඕනේ. ඒ නිසා මේකේ චින්තාමේ පැත්තක් තියෙනවා. ප්‍රශ්නයක් අහපු පළියට කලබල වෙන්නත් එපා. එimhe උත්තර දෙන්න අපි බැඳිලත් නැ මේ රටේ තොටේ යන මේ ඉන්න අතරමං හන්දි කියනකොට යන යන මිනිස්සු වල ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි බැඳිලා නැහැ. නමුත් මේ ප්‍රශ්න අහනකොට උත්තර දෙන්නේ නැති මිනිස්සෙක් කියලා අපි නරක නමක් ලබන්නත් ඕනේ අපි සර්වඥ ශ්‍රාවකයන් විදිහට. එතකොට අපි භාවනා කරලා නිවන් දකින්න වගේම මේ වගේ දාර්ශනික පැත්ත නැත්නම් භාෂා විවහාරම ප්‍රශ්න එහෙම නැත්නම් නිරුක්ති ප්‍රශ්න අපි පොඩ්ඩක් අතගාලා තියෙන එක අවබෝධයක් ලැබෙනකොට අනිවාර්යයෙන්ම ලැබෙන දෙයක් අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් ඒකට පොඩ්ඩක් මනස සකස් කිරීමක් ඊටත් එහා පොඩ්ඩක් ගිහලා ප්‍රත්‍යක්ෂ වශයෙන් උත්සාහ කළ බැලුවොත් මේ භාවනා දියුණු වෙනකොට එක පරියන්කයක් ඇතුළත හෝ හත් අවුරුද්දක් ඇතුළත මෙතෙන්ට එනවා අපි ආවට පස්සේ මේ ප්‍රශ්නේ අහලා තිබුණා නම් මේක පිළිබඳව හිතියොදලා චින්තාමය පැත්තට කල්පනා කළ තිබුණා ආ මේකනේ මේ කතා කරන්නේ මේක මෙතන ඉන්නකොට නම් වැටෙනවා මේට ඉස්සලා වැටෙන්නේ නැහැ පස්සේ වැටෙන්නේ නැහැ කියලා ඒ වෙලාවට අකාලික වූ සතුටක් ඇති කරලා දෙනවා. හැබැයි ඒ සතුට ඇති වෙන්නේ භවනා කරනකොටම මේක තමයි මේ අග්ගිවච්චකොත් ඇහුවේ මේක තමයි බුදුහාන් දීපු උත්තරය කියලා වැටෙන්නේ අද කාලේ වචනෙන් කියනවා අනාගාමී වුණාට පස්සේ අනාගාමී වෙනකන් මේවා ප්‍රශ්න විතරයි. අනාගාමී වෙනකන් මේවා දාර්ශනික ගනුදෙනු වාද විතරයි. මත අනාගාමී වෙනකොට තමයි තේරෙන්නේ මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම සාන්දෘෂ්ටික උත්තරයක් තියෙනවා. Taman අත්දකින්න උත්තරයක් තියෙනවා. නමුත් මේ දෙක ගැළපීම එන්නේ නැත්තම් මේකට සම්පජඤ්ඤය එන්නේ අනාගාමි ඵලයටපත් වුණාට පස්සේ. එතකම්ම මේක අපිට පිළිගන්න වෙන්නේ සද්ධාවට. එනිසා තර්කයට. එහෙම නැත්තම් පොතේ තිබුණු පළියට කටපාඩම් කිරීමක් වශයෙන්. ඉතින් දැන් මෙතන ඉන්න පිරිසෙන් කී දෙනෙක් අනාගන ඉන්නවද අනාගාමි වෙලා තියෙනවද කියන මන් දන්නේ ඒ නිසා කී දෙනෙකුට මේක සුතමේ ප්‍රශ්නයක් වෙයිද? කී දෙනෙකුට චින්තාමේ ප්‍රශ්නයක් වෙයිද? කී දෙනෙකුට ඒක භාවනාමේ ප්‍රශ්නයක් වෙයිද කියලා කියන්න මම දන්නේ නැහැ. ඉතින් ඒ ඔක්කොම එකතු කරලා එක පැයකින් දේශනා කරනවා කියන එකත් ඔය හිතන තරම්ම ලේසි නෑ. ඉතින් අපි අර පසුගිය දේශනා හතත් සම්බන්ධ කරලා අපි බලමු හෝතිච නහෝතිච තථාගතෝ පරම්මරණා කියන එක මෙතන තථාගත කියන වචනේ අපි අර්ථ දැක්ුවේ සම්මත බෞද්ධයා මේ තත් සර්වචන් වහන්සේට කියන නමක්. තථාගත කියලා කියන්නේ තථාගත සරුවච්චන් වහන්සේ. නමුත් මෙතන සරුවච්චන් වහන්සේ තථාගතයන් වහන්සේ කියන එක මේ සූත්‍රයේදී ගන්නේ සත්ත්ව කියන වචනයෙන්. සත්වයා මරණින් මතු වෙයිද නොවේයිද? නෑ වෙයි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පරිණාමය. නොවේයි කියලා එකක් තියෙන උච්ඡේදවාදයයි. වෙයිත් වෙයි නොවේයිත් වෙයි කියන එක ආන්දාගේ ප්‍රතිපත්තියයි. ලිස්ලා යන්නේ. වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියන එක මේ අපි ඕක කතා කරලා වැඩක් නැහැ. අපි නම් බත්තියක් කාලා බුදියකම කියන ප්‍රශ්නයක්. ඉතින් මෙතන තියෙන්නේ වෙයි වෙයි නොවේයි වෙයි කියන එක. ඉතින් මේක වාදයට හොඳ ලස්සන කොනක්. නමුත් ඒක භාවනාමය වශයෙන් බලන් ඉස්සලා අපි සුතමේ වශයෙන් ගත්තොත් මෙතන තථාගත කියන වචනේ ගන්නත් පුළුවන්. මේක සත්ත්‍ය කියන වචනේ ගන්නත් පුළුවන්. සත්ත්‍ය කියලා කියන්නේ ඒ විග්‍රහ කරන ඇත්ත විග්‍රහ කරන්නේ ඇලෙන ගතිය කියන එක. මම රූපෙට ඇලෙනවා නම් ඒ රූපෙට ඇලෙන ගතිය මරණයන් මැත්තේ වේද නොවේද? මම වේදනාවට ඇලෙන කෙනෙක් ඒ වේදනාවට ඇලෙන ගතිය මරණය මැත්තේ වේද නොවේද? මම සංඥාවට ඇලෙන කෙනෙක් සංඥාව මරණය මැත්තේ වේද නොවේද? මම සංස්කාරවලට මගේ කෙරුවාවන් වලට ඇලෙන කෙනෙක් ඒකට මරණය මැත්තේ වේද නොවේද? මම විඥාණයට ඇලෙන කෙනෙක් මම සා මම නොවේ කියලා දෙපිටවකට බෙදෙන જાති කෙනෙක් ඒ ගතිය මරණය මැත්තේ වේද නොවේද කියලා. ඉතින් එතකොට අපිට රූපයට සාපේක්ෂව වේදනාවට සාපේක්ෂව මේක පොඩ්ඩක් විලල් කළා විෂද කළා විවිධාංගීකරණය කළා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ සත්වයා කියන එක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනකට අඩු කරගත්තට පස්සේ අපිට අහන්න පුළුවන් නිදා ගන්නකොට මයි ළඟ තියෙන රූපෙට තියෙන ආතාව හෙට උදේ අවදි වෙනකොට වෙයිද නොවේයිද වෙයි නොවේයිද වෙයි නොවේයි නොවේයි නොවේයිද කියලා. ඒ වගේම වේදනා පිළිබඳව බුදියාගන්න ඉස්සලා තිබුණ ප්‍රශ්නේ නිින්දෙන් පස්සේ අවදිනකොටත් එකම වේදනාව සැප වේදනාවට මගේ තියෙන කැමැත්ත වෙයිද දුක් වේදනාට තියෙන අකමැත්ත නොවේයිද? එහෙම නැත්නම් නොවේයිද? වෙයිත් නොවේයිද? එහෙම නැත්නම් වෙයිත් වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියන්නේ. සංඥාව සංස්කාර වේ. එතකොට ඕන් අපි අහුවෙලා. එතකොට අපිට ඒක මේ අපල කන්න පුළුවන් තරමට පුංචි කරගන්න. ඉතින් දැන් මෙතනදී අපි ගත්තොත් තථාගත කියන වචනය සත්‍ය කියන වචන සමාන කරනවා කිව්වම හත්යක් පිළිගන්න පුළුවන් කට්ටියක් පිළිගන්න නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සම්ප්‍රදාන කුල බෞද්ධයා තථාගත කියන වචනේ සත්‍ය කියන වචන කැමති කරන්න කැමති නැහැ. තථාගත කියන්නේ අවබෝධ කරපු කෙනා. ඒ පුදුලයිගේ අර්ථකථන හැටියට. නමුත් සත්‍ය කියලා කියන අවබෝධ නොකරපු කෙනා. නමුත් අවබෝධ කරපු කෙනත් නොකරපු කෙනත් අනාත්මය අතින් සමානයි. අවබෝධ කරපු එක නේක දාන්නවා. අවබෝධ නොකරපු කෙනා දාන්නේ නැහැ. එච්චරයි වෙනස තියෙන්නේ. අවබෝධ කරපු එකනත් නොකරපු එකටත් අනිත්‍ය ඒකමයි. අවබෝධ කරපු එකන අනිත්‍ය පිළිගන්නවා. අනිත් එකන ඒක නිත්‍යයි කියලා අල්ලනවා. දුක ගත්තත් අවබෝධ කරත් නොකරත් ඒක එකමයි. නැත්නම් දුක්ඛතාවය එකමයි. නමුත් අවබෝධ කරපේ කරා දුක දුක වශයෙන් පිළිගන්නවා. නැති එකනක සැපක් කරගන්න අමුඩ ගහකට දඟලනවා. ඉතින් ඒක නිසා මෙතන මේ දාර්ශනික පැත්තෙන් බැලුවොත් සත්‍ය තථාගත දෙකටම සමාන අර්ථයක් තියෙනවා. ඒ වගේම මේ සත්‍ය කියලා කියන්නේ ඇලෙනවා කියන අර්ථය ගත්තොත් ඇලෙන පහක් බුදුහාමුදුර අපිට අපි බෞද්ධයන් වශයෙන් තේරුම් ගන්න ඕනේ වේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මේ රූපේට ඇලෙන ගතිය වේදනාව කියන්නේ සැප වේදනාවට ඇලෙන ගතිය. සංඥා කියන්නේ මේ මගේ කියලා දේවල් මම බදාගෙන ඒකට ඇලෙන ගතිය. සංස්කාර කියලා මගේ කෙරුවාවල් ටිකක් තියෙනවානේ. මගේ හරැඳීම් ටිකක් තියෙනවානේ. මගේ නිරූපණ ටිකක් තියෙනවානේ. වේශ නිරූපණ. අන්නේ නිරූපණ ටිකට මම ඇලෙන ගතිය. ඒකෙම විඥානය කියලා මේ මම මේ මම නොවේ කියලා මගේ කොටසල ඇලෙන ගතියත් මගේ නොවන කොටසට ගණන් ගන්න ටිකක් තියෙනවා. අන්න ওই සම්බන්ධයෙන් කරන පටන් අරගත්තොත් රූපය කියන එක ගත්තොත් නැත්නම් කායानुපස්සනාව එහෙම නැත්නම් රූප කර්මස්ථාන කියලා ගත්තොත් ඒ විෂයෙහි යෝගාවචරයා ආධුනිකෙක් වශයෙන් බලනකොට මට්ටමකට දියුණුවෙච්ච යෝගාවචරය බලනකොට වශයෙන් බලනකොට නැත්නම් ඒ රූප විශ්ේ කෙලපැමිණිච්ච යෝගාවචරයක් බලනකොට ආ රූපේ විශ්ේ පවතින ආකල්ප වල වෙනස් වීමක් ඇති වෙනවා. ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ආධුනික යෝගාවචරය කියප එක මධ්‍යම පන්ති යෝගාවචරය තමන්ම මධ්‍යම පන්තිට යනකොට නැහැ කියලා කියනවා. මධ්‍යම පන්ති ඉන්නේ කන අවසාන පන්තියට යනකොට මධ්‍යම පන්ති කන කීපකත් නැහැ කියලා කියන එක තමයි මේකේ දියුණුව කියන්නේ. ඒක තමයි මේකේ පරිණාමයේ යට නිත්‍ය සංඥාවෙන් ඉන්න කෙනෙක් නම් අර ආධුනිකාරයේ ඔව් කියාපු දේ මැදට යනකොට නැහැ කියන්නේ එයා හිතන චපලකමක් කියලා. එයා හිතනවා මේ දැන් මේ ඔව් කීප එක නැහැ කියන්න උනානේ. ඒක වෙන්න බෑ. මම මේ ගත්ත මතේ තියාගෙන ඉන්න ඕනේ නිවන් දැක්කත් නැතත් කියලා. ඒ ඔලොමොට්ටලයන්ට එහෙම නැත්නම් ඒ දැඩිමත ධාරීන්ට මේ ශාසනයේ තනක් නැහැ. විශේෂයෙන්ම භාවනාවේ තනක් නැහැ. විශේෂයෙන්ම විපස්සනාවේ තනක් නැහැ. ඒ මනුස්සයාට සතිය කියන එක තේරෙන්නේ ඒ මනුස්සයා මේ මම අල්ලාගත්ත දෙයම තව ටිකේ මම ඔප්පු කරන්නේ නැති නැති බවට ඔප්පු කරන එක තමයි භාවනා කියන්නේ කියන එක ඒ ඒ විප්ලවීය හැඟීම නැහැ. එහෙම නැත්නම් ඒ විපරිණාමයට කැමති නැහැ. ඒ ගඟට ගිහිලට පීනකමට කැමති නැහැ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් වෙයිද දන්නේ නැහැ. පුළුවන් නම් මේ පැය ඇතුළත අපි උත්සාහ කරලා බලනවා අඩු ගන්න මේ පංචස්කන්ධේ නැත්නම් ඇලෙන කරනවා පහෙන් රූපේ පිළිබඳව මේක වෙයි කියන වෙලාවක් පරියන්කේදී තියෙනවා මේක නොවේයි කියන වෙලාවක් පරියන්කේදී තියෙනවා වෙයිත් නොවේයිත් අතරමැද තත්ත්වයක් පරියන්කේදී තියෙනවා අවසාන වෙනකොට වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියලා රූප තබා වේදනාවට යන වෙලාවක් එනවා වේදනාව තබා සංඥාවට යන වෙලාවක් වෙනවා මෙන්න මේ විපරිණාමයේදී මේක හරියට මේ ක්‍රමානුකූලව හැඩ ගැහුවොත් ප්‍රශ්න හතර තියෙන විදිහටම පරිණාමය දැනගන්න පුළුවන්. භාවනා ජීවිතේ දියුණුව දැනගන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ පළවෙනි පන්තියේ ඉන්න එක්කෙනා දෙවෙනි පන්තියට යනකොට පළවෙනි පන්තිය ඉගෙන ගත්ත දේවල් නිෂ්ප්‍රභා කරන්න ඕනේ. තම අවිසින්ම. අහන්නේ ඒකට ලෑස්ති නැති මනුස්සයා එක්ක මූලධර්මවාදියෙක්. එහෙම නැත්නම් සුචරිතවාදියෙක්. ඉතින් මනුස්සයර අල්ලගත්ත දේ බදාගෙන ඉන්නවා මිසක් අහන විදිහ බදාගත්තා වගේ ඒක නිෂ්ප්‍රභා කරන කරුණු එනකොට ඉතින් පැකේනවා. ඉතින් ඔළුව වරනවා. ඉතින් කම්මැලි වෙනවා. ඉතින් නීරස වෙනවා. ඉතින් කියනවා මොන මොකද වුණා තෝන්තුණා කියලා අර පේන කාරණා අද්දුරුපත්තරේ පැත්තක දාලා අර අහන මිටිය කරේ තියාගන්න. ඉතින් ඒක තමයි සාමාන්‍ය ඔය ආගමෙත් හැටි. ඒක තමයි පෘථග්ජනයාගේ හැටි. නමුත් ඒ මට්ටමට වැඩිය විප්ලවීය විදිහට මේ කල්පනා කරන්න කැමති නම් රූපයක් කියන එක අපි ගන්නවා තථාගත කෙනෙක් සත්ත්ව කියලා ගමුකෝ. මේ බණට විතරක් දෙන අර්ථකථන විදිහට සත්ත්ව කියලා කියන්නේ රූපයට ඇලෙන කියලා ගතිය කියලා. බුදුහාමුදුරෝ කියනවා මේකෙදී රූපේ කියලා එක දැනගන්න දොළංගොඩ බදාගත් එකේ රූප ඔක්කොම ලන්න එපා. රූප ඔක්කොම නියෝජනය කරන එකක් ගනින් කියලා. ඕක තමයි ඒකාග්‍රතාව ඒකාග්‍රතාවය කියලා කියන්නේ සමතය කියලා කියන්නේ මේ ඔක්කොම රූප අල්ලන බදාන ඉන්න මිනිස්සයා ඒ රූප නියෝජ බුදුහාමුදුර දන්නවද කාරණාවක් ඔය රූප සියල්ලම කොයි අංශුවෙත් නියෝජනයක් තියෙනවා. ඒ තමයි හෙලෝග්‍රැෆික් චිත්‍ර කියලා කියන්නේ. හෙලෝග්‍රැෆ් කියලා කියන්නේ ඕනම පුංචි අංශුවක් සමස්තය නියෝජනය කරනවා. ඒක පුදුජානනාසේ අත්දකපු නිසා තමයි සංසාරයක දැකපු ඒවා ඔය එක මොහොතට කියලා දෙන්නේ. ඉතින් ඒ ගතිය දන්නේ නැතුව අපි හිතනවා රූප ගැන දැනගන්න මුළු ලෝකෙම දැනගන්න ඕන කියලා. පියංගහරු ලෝකටත් යනවා, ප්‍රතිසක් වලටත් යනවා. අල්ලපු ගෙදරත් බලනවා. කොහොම හරි වෙන්නේ මොකද්ද? Taman ගැන බලන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. මේ බාහිරේ හොයන එකත් හොඳම විද්‍යානුකූල වැඩක් තමයි. අන්විච්ඡ දාලා, දුරීක්ෂ දාලා. නමුත් ਸਰවචාන්සිය සඳහන් කර දෙන පුංචි දෝෂයක් තියෙනවා කෙලවරක් නැහැ. ඒ වෙනුවට රූපය කියලා ඇතුළට හරවපන් එකමයි මේකේ කෙලවරක් තියෙනවා. ඇත්තට වටින් වටින් ඉන්න ගත්තාම මැද කෙලවරක් තියෙනවා. ඒ නිසා මගේ කය රූපේ කියලා ගන්න කියන. නිසා මගේ කයට හිත ගන්න පුංචි තිත්ත බේතක් ගොඩනවා මුළු ලෝකෙම අමතක කරන්න. ආන්න ඒක තමයි අමාරු දෙය. අපිට මුළු ලෝකෙ අමතක කරන්න බෑ චිත්තක්ෂණයකටවත් මේ පරිවේෂණ මට්ටමේ. ඒ නිසා අපි රූපයට හිත ගන්නකොටම කයට හිත ගන්නකොටම ලෝකේ දේවල් අතීත වශයෙන් ගන්නවා අනාගත වශයෙන් ගන්නවා මම කැමති කෙනා වශයෙන් ගන්නවා මම කැමති තර වශයෙන් ගන්නවා. ඒ ගන්න හැම වෙලාවෙම වර්තමාන රූප ගැනීම නින්දාවට ලක් වෙනවා. අව탁සීරුවට ලක් වෙනවා. ඒ නිසා අපිට තියෙන බැඳීම් සත්ත්‍ය කියලා කියන්නේ බැඳීම්. බැඳීම් රූපෙට තියෙන බැඳීම් වල මේ පරිේශන මට්ටමින් එක රූපයකට හිතා ගන්න බැරි කම. අපි කියනවා සමාහිතකමක් නැහැ. පස්සම්බණයක් නැහැ. තැම්පත්කමක් නැහැ. විශ්වාසයක් නැහැ. මේ පරිේශන මට්ටමින් හෝ ලෝක පැත්තකට තියන්න පුළුවන් කියන එක ඒ නිසා ඒ යත්තන්ට ගිහි ගියාතරින්න අමාරුයි, අරණ්‍යයකට යන්න අමාරුයි, ගහකොළට යන්න අමාරුයි, ශුන්‍යාගාරයකට යන්න අමාරුයි. මොකද වගකීම. යා කියනවා ඒක ප්‍රශ්න වලින් පැන යෑමක්. මේ දරුවන්ගේ දේවල් බලන් ඉපාද. දීපල නිශ්චල වචංචල දේවල් බලන් ඉපාද. අපිට අම්ල දාතල ජීව බුදලේ රකින්න ඉපාද. සංස්කෘතිය රකින්න එපාද? එහෙම කියලා අපි විතරක් කැලිට ගිල නිවන් දකින්න පුළුවන්ද කියලා. ඉතින් බුදුහාමුදුරන් කාලේ ඉඳලා තියෙනවා බුදුහාමුදුරන්ට මේ ප්‍රශ්නේ තිබුණා. කෙසේ නමුත් තියෙන බුදුහාමුදුර වගේම කාල කඩන එන හරක් අද කාලේ තියෙනවා. ඒගොල්ලෝ తాවකාලිකව ස්ථිරව අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා ඒක නිකන් රූපාකාරේ ඊට පස්සේ ආ හිතනවා මේ ආවේ අරණ්‍යයට මේ රූප ඔක්කොම දොඩංගොඩ බදාගත්තා වගේ බදාගන්න නැතුව එකක් අල්ලන්න ඒ අල්ලන දේ ඒ වෙලාවට මතුවෙන රූපේ. එහෙම නැත්නම් කලින් තීන්දුව කරපු එකක් නෙවෙයි. ඉතින් මේ මතුවෙන රූපේ වශයෙන් ඇත්තික වහන අරණ්‍ය ගත වෙලා මේ වැඩේට බැසට පස්සේ බුදුන්සේ යෝජනා කරන වුණාන්සේගේ පරිශ්‍රණය අනුව මේ කය තමයි හොඳම අඩේට ගන්න පුළුවන් දේ. වාංගුවට ගන්න පුළුවන් දේ. ඒ මොකද මේ කය මමයා නියෝජනය කරනවා. නැත්නම් මැරිච්ච නැති බව නියෝජනය කරනවා. ඒත් 80න් නොවේ මම 100න් ඉන්න බවට නියෝජනය කරන නිසා පුළුවන් ද කියලා අහනවා මුළු ලෝකෙම අවබෝධ කරන අදහසින් මේ කයට බම්බයක් පමන වූ සසංජීමි සමනකේ කලීබරේ කලීබරේ කියලා කියන්නේ ඇත්තටම මලමිනියට උෂ්ණත්වයත් ජීවියත් ඇත්තව මේ කයට හිත ගන්න පුළුවන් නම් අපි කියනවා ඒකට වර්තමාන මොහොතේ හිත ගැනීම සතිය කියලා. ඉතින් මේකට හිත ගත්තා නම් අපි මේකට සත්ත්ව කියලා කියනවා. රූපෙට ඇලෙන ගතිය. මේකට තථාගත කියලාත් කියනවා. ඒ සුගත දෙනෙක් කැමති නෑ මේ මගේ පුණු පංචස්කන්ධෙට තථාගත කියලා කියන්නේ. නමුත් මේක තමයි තථාගත වෙන්නේ කවදා හරි වෙන එකක් නෙවෙයි. කිසිනොත් මේ රූපෙට හිත දානකොට මේකේ වෙයි කියන එක ගන්න එපායි. හෝති තථාග හෝති තථාගතෝ රූපයක් වෙයි කියලා නැත්තම් කොහොමද පටන් අරගන්නේ. ඒ නිසා එතෙන්දි වෙයි ඔව්. මේක මේක නොවේ. මේක හිටගෙන නොවේ. මේක ඇවිදිමින් නොවේ. මේක ඉඳගෙන කියලා එතනදී හෝති කියන එක ගන්න වෙන අරගෙන වල බලන්න මේක දිග කොහොමද පළල කොහොමද උස කොහොමද සටහන කොහොමද ආකාර කොහොමද කියලා මේක බලාගෙන ඉන්න ඕනේ ඉන්න ඕනේ එතකොට මේක මෙනෙහි කරන්න නම් කොටිම නිමිත්තක් ගන්න නම් නිත්‍ය සංඥාව තියෙන්න ඕනේ නිසා ආධුනික යෝගාවචර මේකට නිත්‍ය සංඥාවක් අටව ගන්න ඕනේ පටව ගන්න ඕනේ ආරූඪ කර ගන්න ඕනේ ඒ ආරූඪ කරගත්ත නිත්‍ය සංඥාව අපේ හිත හරි කැමැති. මොකද එයා මෙතෙක් කල් ජීවත් වුණේ නිත්‍ය සංඥා. ඒ නිසා කියනවා මේ මිඳගත්තාම මගේ හැඩේ. ඔන්න පිරමීඩයක හැඩේ. ඔන්න චෛත්‍යයක හැඩේ. ඔන්න උභාක හැඩේ. ආයෙකින් තියෙන්නේ වෙයි. මගේ රූපේ වෙයි. ආයිති වෙයි කියන එකම බලන්න හිටියොත් මේ කය දිහා බලන ඉන්නකොට සමහර විතක ලෝකෙම අමතක කරලා කයට ගත්තට පස්සේ සමහරකට මේ කයේම මුළු හිත පැතිලා නැහැ. මේ උඩුකය විතරයි ක්‍රියාකාරකම් තියෙන උඩුකය විතරයි හිත තියෙන්නේ. ආ එහෙමනම් ඒ රූපේ විසින්ම කියනවනම් වීම කියන සංසිද්ධිය, වෙයි කියන සද්ධිද්ධිය, භවයේ කියන සංසිද්ධිය, හෝති කියන සංසිද්ධිය වෙන උඩුකය කියලා එහෙම හිත උඩුකයට අරගෙන බලන්න. එතකොට මේ අවබෝධයේ නාමයෙන් යටිකයත් අමතක කරා. ඊට පස්සේ උඩුකයේ බලන ඉන්නකොට කොපිම් බීම හැකිලිමේ ආනාපානෙ පේනවනම් එතන වඩා ක්‍රියාකාරී ශක්තිය. එයා කරන්න තියෙන්නේ මුළු උඩුකය වෙනුවට අර ක්‍රියාශක්තියට හිත යොදලා අනාශකාග්‍රය හෝ උඩුතොල ගන්න. තම්පිම්බි මැකීමේ මේ නාභි ප්‍රදේශයේ ගන්න. එතකොට එතෙන්ද හිත යොදපුවම උඩුකයත් අමතක වෙනවා. එතකොට මෙයාගේ හිත ආස්වාස් ප්‍රසවාසී නැත්නම් පිම්බීම හැකිලිමේ නැත්නම් සක්මන් කරන මේ පතුලේ හිටිනකොට දැන් එතන විතරයි. රූපය කියන්නේ සත්ත්‍ය කියලා තථාගත කියන්නේ ඕක විතරයි. ඒතර දැන් මේක වෙයි කියන එක තමයි මේක නිමිති කරනවා කියලා කියන්නේ. මේක වෙයි කියලා ඔප්පු කිරීම තමයි මේකේ රූපයේ සටහන ආකාර වශයෙන් ගැනීම කියලා. ඒ කියන්නේ කියනවා මේක වෙයි කියලා පෙන්වන ස්වරූපයෙන් මේ කායයට හිත ගියාට පස්සේ ආනපාන හිත ගියාට පස්සේ ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙනස් වෙන ආකාරය කියන්නේ. ඒකේ සටහන කියන්නේ. ඒකේ ආකාරය කියන්නේ. එතකොට තන්නේ ක්‍රම මේ යෝගාවචරය බුදුහාමුදුරුවොත් එක්ක කර්මස්ථානාචාර්යවරයත් එක්ක ධර්මයත් එක්ක සංඝයත් එක්ක මේ යෝගාවචර කියලා දෙනවා. මේ රූපයේ පෞත්‍ත්‍ය ලක්ෂණ වෙයි. මෙන්න වෙන දේ කියපන්. කොහොමද දකින්නටි කියන්නේ කියලා. මේක කියන්නේ යම හුදු භෞතික විද්‍යාව. ඕක ඇද කිසිම ආගමක් නැහැ. අපිට දුන්නොත් භෞතික විද්‍යා පන්තිර කියලා රටවුණු කැලලකුයි, තඹ කැලලකුයි, තුත්නාගම් කැලලකුයි අපි ඕක දිහා බලලා නිරීක්ෂණය කරලා කියනවා. බලන්නේ කියලා. එතකොට යා කියනවා සුදු කෑල්ල සුදු පාටයි. තඹ කෑල්ල තඹ පාටයි. තුත්තනාං කෑල්ල රිදී පාටයි. මේ තත්ත්වනාගාන රිදී දෙක විදුලිය තණ්හායනය කරන මේක තණ්හායනය කරන්නේ මේ ආදිවාසී මේකේ සටහන් මේකේ ආකාර බලන්නේ කිසිම ආගමක් නැහැ. මොකද මේක භෞතික විද්‍යාවක් තියෙනවා. පටන් ගන්නකොට බුද්ධහම භෞතික විද්‍යාව තමයි. හරියටම තමන් අරමුණු කරන රූපේ විස්තර කියනවා කියලා කියන්නේ මුළු ලෝකෙ හොඳටම අමතක වෙලා. මේ සංසිද්ධිය දාර්ශනික වැද්දෙන් හරි විශාල දෙයක් තමයි. ඔබ යම්තාක් ලෝකේ අමතක කරාද ඒ තාක් ඔබ බලන රූපේ විස්තර කියයි. ඔබට මොහොතකට ලෝකේ අමතක කරන්න බෑ නම් මොහොතකට රූපේ බලන්න බෑ. පේනවත් ඒකේ මතු පිට විතරයි පේන්නේ. ඔක සටහන් බලන්න, ආකාර බලන්න විවේක ගන්න එයාට තේරෙන්නේ නැහැ. ඒ තරමක්වත් තරමටවත් මේ ලෝකේ අමතක කරන්න බෑ. ඒ තරම් ලෝකේ බදාගෙන. ඒකට මේ රූපය අල්ලන්න බෑ. ඉතින් බුදුරජාණන්සේ අපෙන් කට උත්තරයක් ගන්නවා. ඇත්තටම ලෝකේ අමතක කරලා පරිේශයෙන් ලක් කරපු රූපේ නිමිත්ත අරමුණ කර්මස්ථානේ දැක්කා කියලා සාතික කරපන්. ඒකට සම්පජඤ්ඤය කියලා කියනවා. සතියේ පිටර වෙයි සම්පජඤ්ඤය කියනවා. සම්පජඤ්ඤය තියෙන එක කියනවා. මම ආශස් ප්‍රසස්සේ ආපුවාම මම දන්නවා මගේ හිත ලෝකේ නෑ, කයේ නෑ, උඩු කයේ නෙමෙයි තියෙන්නේ නාසිකාග්‍රේ. නැත්නම් උඩුතොලේ. උඩුතොලේ ආශාස කරනවා ප්‍රසවාසේ නෑ. මම මේක ප්‍රසවාසනේ ආශාස කියලා දන්නේ කොහොමද? උඩුතොලේ මෙන්න මේ විදිහට පීරෙනවා. සීතලක් දැනෙනවා. ඒක ප්‍රසවාසයෙන් උට ආස්වාසිය 100%ක්ම නැහැ. 100%ක්ම අමතකයි. ප්‍රසවාසය කියන්නේ උණුසුමක්. උඩුතලේ වැඩෙන ආදි වශයෙන් මේ කියමනෙන් අහගෙන ඉන්න තේනවා මේක ලෝකේ අමතක කරලා තියෙනවා. ඒක තමයි අපිට කරන්න බැරි. එහෙම තමයි භෞතික වශයෙන් Taman අඩේට ගත්ත අරමුණ සටහන් වශයෙන් ආකාර වශයෙන් ව්‍යංජන වශයෙන් අනුව්‍යංජන වශයෙන් අංග වශයෙන් ප්‍රත්‍යංග වශයෙන් විස්තර කිරීමට තරම් අපිට මේ බුදුහාමර උගන්වන දේ පිළිබඳ සද්ධාාවක් නැහැ. එහෙම නැත්නම් ඒ තරමටම අර දෙයට හිතියෝ දාන්න බෑ ලෝකේ බදාගෙන ඉන්නේ. අතීත වශයෙන් අනාගත වශයෙන් අරය මෙහා වශයෙන් අතන මෙතන වශයෙන්. මෙතෙන්ට හිත ගියා නම් ගිය භවෙන් ඇති වැඩක් නැහැ. ඒක කාටද ප්‍රකාශ කරන්න බෑ නේද? ඒක ප්‍රකාශ කිරීම තමයි සම්පජඤ්ඤය කියන්නේ. ප්‍රකාශ කරනකොට අද්දුරු ප්‍රත්‍යක්ෂය කියන්නේ. එතකොට හරස් ප්‍රශ්න අහන්නට යාට උත්තර සපේලා දෙන්න පුළුවන්. ඒකට කියනවා මේ ආත්මයෙන් සපයක් කියන්න පුළුවන් ගැතිය කියලා. සාක්ෂි දෙනකොට ලියලා දුන්න සාක්ෂි තියෙදි නඩුකාරය අහනවා මේ එතෙන්දි හරස් ප්‍රශ්නයක් අහනොත් මිනිහා ගොත ගැහෙනවා නම් ඒතකොට දන්නවා මේ ලියලා දීපු එක නීතිඥා ලියලා දීපු එක නිසා මේක දැකලා නැහැ. දැක්කනම් අස්පන අපිට අහනවා. අහනකොට මේසු කියනවා ඒකත් ඇත්ත ඔබතුමා තියෙන එකත් ඇත්ත. මේ එක දුෂ්කරයට තමයි ලියලා දුන්නේ මේ අනිත් පැත්ත. නැත්නම් ඔය කියන එක වැරදි. මෙන්න මේකයි ඇත්ත කියලා කියන එකෙන් ඒකට කියනවා මේ සම්පායති කියලා. මේ තමන්ගේ චරිතයෙන් සපෙලා කියන්න පුළුවන් ගැටි. මේ බුදු. මේක තමයි බුදුන් කියන්නේ. මේ බුදුන් කියලා කියන්නේ ඒක රූපයකට. ඒක දිහා බලාන ඉන්නකොට අපි ප්‍රකාශයක් කරන්නේ. ආස්වාසේ නාසිකාග්‍රේ වදින්නේ. ප්‍රසවාසයේ උඩුතලේ වදින්නේ. ආස්වාසේ සීතලයි. ප්‍රසවාසයේ උණුසුමයි. මේක ටිකකින් බොරු වෙනවා. මේ බලපෙක මේ බලකොට බොරු වෙනවා. දැන් ඔන්න යෝගාචරිතිනේ යකෝ දේ නාසිකාග්‍රේ වැදිනවා කිව්වට නාසිකාග්‍රේ වම් පුඩුවේ වදින්න දකුණු පුඩුවේ වදින්න කියලා බලුවොත් ඒක වෙලාවට වම් නාස් පුඩුවක වදිනවා. ඒකලට දකුණු නාස් පුඩුව වදින යකින ඊයේ කියප එක වැරදිත් නැහැ. නමුත් ලියා ගන්න අද ආස්වාස වදිනේ වම් නාස් පුඩුවේ. කෙලවරේම නේ කෙලවට පොඩ උඩි. පිටපැත්තේත් නෙවෙයි ඇතුල් පැත්තේ කියලා මෙයා මේක හදනකොට අර ඊයේ කියප එක පොඩි පොඩි වෙනස් කිරීම වලට ලක් කරනවා. ඒක සම්පප්පලාප වලට වැටෙන්නේ. ඒක බොරුවට වැටෙන්නේ නැහැ. ඒක ගුරුවරයා දන්නවා හොඳට බැලුවොත් ඊයේ කියපු එක පච කරන එක තමයි අද කර්මස්ථාන සුද්ධ කිරීමෙන් කරන්නේ. ඉතින් යෝගාචරය බය වුණොත් දැන් මේ ස්වාමීන් වහන්සේ බොරු කාර්යය කියයිද? මේ ස්වාමීන් වහන්සේ සම්පප්පලාව කිරුවා කියලා කියයිද? අතිශෝක්තිය කිව්වා කියලා කියයිද? මේ දැකපු දේ විතර වශයෙන් කියන්ට වෙනස් කරලා කියන්න පැකිලෙන ගති කියන්නේ සටහනට ප්‍රේම කරනවා ආකාරයට වෛර කරනවා. සටහනයි ආකාරයයි දෙකම දන්න එක නා කියනවා ඊයේ දීපු සටහනම තමයි අද වෙන ආකාරයකට සිද්ධ වුණා කියලා එයා ඒ දීපු විස්තරයේම වෙන ආකාරයකට දෙනකොට ඊයේ සටහන පොඩ්ඩක් පච වෙනවා පොඩ්ඩක් විස්ථාපන වෙනවා පොඩ්ඩක් ප්‍රතිස්ථාපන වෙනවා හැබැයි බොරු කියනවා නෙවෙයි සමීපව බලන්න බලන්න උච්චන්නව බලන්න බලන්න අර සටහන පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා සටහනේ වෙනස් වීමල අපි ආකාරය කියනවා නිශ්චල ඡායාවක සටහනක් කියනවනම් වීඩියෝ ක්ලිප් එකට කියන ආකාරය කියලා. ඒ සටහන කාලානුරූප වෙනස් වෙන හැටි. වෙනස් වෙනවයි කියලා කියන්නේ සටහන ඊයේ සටහන අද බොරු කරනවා. නමුත් යෝගාවචරය දිනු වෙනවා. ගුරුවරයා තේරුම් ගන්නවා sannivedanayak වෙනවයි කියලා. මෙතෙන්ට යනකොට දැන් ඔන්න අර දීපු සටහන වෙයි කියපු සටහන දැන් කියන්නේ නොවේ කියලා. ආකාරය වෙනස් වෙලා. සටහන ආකාරය බාඩපත් වෙනවයි කියලා කියන්නේ. ඒ සටහන දැන් මැටි ටික තිබුණ එක දැන් කලයක් වෙලා. සටහනේ ආකාරය වෙනස් වෙනවා. ඉතින් ඒ මැටිම තමයි. දැන් කලයක් අඹලා. නැත්නම් කලෙම ගුරුලීත්වයක් අඹලා. නැත්නම් කලේ කඩලා ගුරුලීත්වයක් අඹලා. ඒත් ඒ මැටිමයි. ඉතින් ඒ නිසා යා කිව්වොත් මැටි ගැන කතා කරක එක දුඹුරු පාටයි. ඒක නමන්න තලන්න පුළුවන් ගතියක් තියෙනවා. මට මේක කලේක ආකාරයෙන් පේනවා. දැන් හෙට යනකොට ගුරුලීත්වයක් ආකාරයෙන් පේන. ඉතින් ආට ලැජ්ජාවක් හිතෙනවනේ යකෝ කොහොමද කලේ ගුරුලීත්වුනේ කියලා. එයා අනිච්ච සංඥාවට කැමති නැහැ. එයාට ගත්ත ගුරු කලේ අල්ලගෙන. කලයේම තියෙන්න ඕනේ. ඉතින් ඒක එක්කෝ මේ මනුස්සයයි කියනවා මම භාවනා කරන්න යනවා කලයේ කඩලා කුරුලිතු කරලා කලයක් හදලා කියපන්. ඉතින් අපි හයියෙන් හුස්ම ගන්න හදනවා කියන්නේ ඒ වගේ අර ඊයේ කියපේකම ඔප්පු කරන්න හදනවා. ඒ කියන්නේ කවදාකවත් හෝති කියන රූපය නොහෝති කියන පැත්තට භාවනාවෙම පෙන්වන්න හදනකොට අපි දක්වන ප්‍රතික්‍රියාව භාවනාවට කොච්චර නරකට ක්‍රියාත්මක වෙනවද කියනවනම් අසුචි පිට වෙන්න එනකොට අසුචි පිට නොකර හිටියොත් අපස්මාර රෝග වෙනවා. මුත්‍රා පිට වෙන්න යන වෙලාවේදී මුත්‍රා පිට නොකර හිටියොත් අපස්මාර රෝග එනවා. වමන කරන්න යන වෙලාවේ වමන කිරු නැත්නම් අපස්මාර රෝග එනවා. ඉක්කාවක් කැස්සක් එන වෙලාවක පිටගෙන අපස්මාර රෝග එනවා. ශුක්‍ර වේග නැතර කරොත් අපස්මාර වෙනවා. ඉතින් අද ඉන්නේ යෝගාවචරය අපස්මාර රෝග වල ඉන්නේ. එයා මේ සටහන තිබුණ එක ඒකම ඒක විසින් නැහැ කියනකොට ඔළුවේ අත ගහ ගන්නවා. මේ මොකද වුනේ කියනවා. කොහොමද කමඨාන සුද්ධ කරන්න කියනවා. ඉතින් කමඨාන සුද්ධ කරන නිකන් ඉන්නේ. ඒ කියන්නේ කොහොඳ ඊ කියපේකම නැහැ කියලා. ඒක නිසා කමඨාන සුද්ධ කරන්න එනවා කියන්නේමත් යෝගාවචර කරන්න. එන්නේ නැත්තම් ඒ මනසේ ඔලොමලකමක් තියෙන එතන. අහිංසකම නෙවෙයි. අහිංසක නම් රහතන් වහන්සේත් යන්න ඕන කමඨාන් සුද්ධ කරන්න. මුද රහතන් වහන්සේට තමයි තේරෙන්නේ මේ කමඨාන් සුද්ධ කිරීම වටනඟ අහගෙන හිටියත් එතන පුදුමාකාර වටිනාකමක් තියෙනවා. අපේ හිටියාවේ මේ ගොමේ මේ පරණ නීතිඥයෙක් එයාට හම්බුණා පස්සේ නිල නොරත් මහේස්ත්‍රාත් পদවිය. උදේට භාවනා කරනවා. දැන් අවුරුදු 80 පැනලා. ඒත් හැමදාම උසාවියට යනවා. සත පහකට නඩුවට කතා කරන්නේ දැන් නඩුවට උසාවියට නොගිය ඉන්න බෑ උන්ට. ඒ උසාවියේ කතා කරනකොට ඔය මනුස්සයට ඔපිනියන් එකක් දෙනවා. මං අහනවා ඇයි යන්නේ කියලා. අනේ නිකන් බෑ සාංශික එතනilla මොකුත් කරන්න බෑ. ඒ එතන ඉන්න එක ලාභයි මට. දන්න සබ්ජෙක්ට් එකකින් දන්නේ නැති කෙනෙකුට උදව්වක් කරනවා. මේ නීතිය කියන එක ඔප්පු කිරීමේදී පාවිච්චි වෙන හැටි ඒක තමයි උගේ ආහාරය වෙන්නේ. භාවනා කරන මිනිස්සු ඒ නිසා ඉන්නේ භාවනා කාලසටහන. ඔය කොච්චර සෙල්ලම් කරාද ඉතින් ඔලොමල කෙනා අර හෝති තථාගතෝ කියපේ කෙනා නොහෝති කියා ගන්න බැරි නිසා ගුරුවරු මාරු කරනවා. කමටහන මාරු කරනවා. ස්ථාන මාරු කරනවා. එහෙනම් ඒතරම ටැග් ගහනවා. ඒකම නොහෝති කිව්වට පස්සේ ඉහට තේනවා දැන් මේ ආස්වාද ප්‍රසවාස මේ ආස්වාසේ මේ ප්‍රසවාසේ දුවට බලබලා හිටපේකනා භාවනාවේ තැනකට එනවා ආය ආශ්‍රව ප්‍රසවාසය වෙන් කරන්න බැරි තැනකට. ඒක භාවනාවේ දියුණුවක්. ආනාපානෙ තේරෙනවා මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා වෙන් කරගන්න බෑ. ඒ කියන්නේ නම් කරන්න බෑ. මෙනෙහි කරන්න බෑ. විතක්ක ਵਿਚාර යොදන්න බෑ. හැබැයි හොඳට දන්නවා සතිය තියෙනවා. හොඳට දන්නවා ඉන්නේ ආනාපානෙ කියලා. හැබැයි ඊයේ වාගේ අර ගැට ඇරලා කෙස් බේරුවා වගේ මේක ආශ්වාසය මේක ප්‍රශ්වාසය කියලා වෙන් කරන්න බෑ. ඒකට යෝගාවචරයා හෝති කියපේක නොහෝති කියන්නත් වෙනවා කියන එක දන්නවනම් එයා කියනවා ඊයේ නම් හොඳට මට ආශාසල ප්‍රසවාස නෙවෙයි බව තේරුණා. ප්‍රසවාසල ආශාස නෙවෙයි කියලා තේරුම් දැන් නම් හුස්ම ගන්නවා තේරෙනවා මොකද ආශාස ප්‍රසවාස තේරුම් ගන්න බෑ කියලා එයා අහිංසකව කියනවා. ඔලොමොලයා කමටහන් සුද්ධ නොකර නිකන් ඉන්නවා අනිත් දවසේ ආශාස ප්‍රසවාස පෙනෙනකන් ඉන්නවා. පෙන්වගෙන පස්සට යනවා. මේ නෙදේ දන්නේ නැත්නම් ওই තර්කයෙන් දෙකට අහුවෙනවා. මේ தත්ත්වෙ. එහෙම නැත්නම් මේ පේන නොපෙනෙන දෙක අතරමැද තියෙද්දි ඉස්සරහට ගියා නම් එයා මේ රූපේ අතහැරලා රූප සංඥාවට වැටෙන වෙලාවක කියන දියුණු தත්ත්වයකට පත් වෙනවා. එයා තේරුම් ගන්නවා මේ පෙන්නපු කාල් ටික දැන් ගිය වෙලා කැඳ වෙලා. ඒ තේ හාල්මයි ඒ වතුරමයි අන්න ඒ රූප සංඥාව ආපු වෙලාවේදී ඒක තේරුම් කරගන්න බැරි නම් හෝතිත නොහෝතිත කියන දෙකම එක පැට පෙන්නනවා. වෙයි නොවේයි දෙකම පේන්න පටන් ගන්නවා. මෙතන තමයි යෝගාවචරයා සංකා විතරණ විසුද්ධි කියලා භාවනාදී මතුවෙන සැක සංකාවක් අනිවාර්යයෙන් වෙනවා. ආවට පස්සේ ඒකට නැවත නැවත මුහුණ දීම හරහා මේ වෙයි කියප එක මේ නොවේ කියප එක වෙයි නොවේයි කියන තැනට ගෙනියුවාට පස්සේ ඒක භාවනාවේ පෙන්වන්නේ තීරණ පරිඥාව. ඥාත පරිඥාව නෙවෙයි තීරණ පරිඥාව කියලා. ඉතින් මේ ඉන්න යෝගාවචරයන්ගේ 10%ක්වත් එතෙන්ට යනවා. එතෙන්ට යන්නේ ඉස්සර වෙලා ඊයත්ෝ භාවනාව අතහැරලා. එහෙම නැත්නම් මෝඩ විනිශ්චයකට එනවා. මේ යෝගාවචරය එනවා මෝඩ විනිශ්චයකට මේ දැන් කියූප එක තියෙන වෙලාවකුත් තියෙනවා නැති වෙලාවකුත්. ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා මේ ආස්වාදයේද ප්‍රසවාසය කියලා වෙන් කරන්න බෑ මේ தત્ත්වයේ ආස්වාසේ ප්‍රසවාසයේ වෙන් කරන්න පුළුවන් ගතියක් බොඳ වෙන අවස්ථාවක් ඉක්මවල ගියේ දියුණු අවස්ථාවක් කියලා දැනගන්න සුතමේ ඥානෙ තියෙන එක නම් උත්සාහයක් ගන්නවා මුලදිනම් ස්වාමීන් වහන්සේ එකක් දෙකක් හුස්ම පෙන්නවා වගේ ඒ ඊට පස්සේ ඔක්කොම කැඳ ගෑවිලා තියෙන හැබැයි මට මේ බයක් නැහැ සතිය තියෙනවා කියන එක යෝගාවචරයාගේ මේ චර්යාවෙන් සපේලා කියවන තමයි ඔතන තියෙන. ඒක දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න. යෝගාවචරය බබෙක් කතා කරනවා වගේ මේ කියූප එක පච කරලා කතා කරනවා. ඒකට අහන ඉන්න කර දන්න මේක හරි අහිංසකයි. දැන් ඉන්නේ මෙයා නොදන්න ශේෂයකට යන්න හදනවා. දෙවෙනි භාෂාව කතා කරන්න හදන ලැජ්ජ කරන්න හොඳ නැහැ. ඔව් ආනපාන පේනවත් එහෙමයි නොපෙන්නවත් එහෙමයි. ආශ්වාස ප්‍රශ්වාස කියලා වෙන් කරනත් බෑ. බැරිත් නැහැ පුළුවනුත් නැහැ. මේක හොඳද දන්නෙත් නැහැ නරකද දන්නෙත් නැහැ. මේක සපද්ද දන්නෙත් නැහැ දුකද්ද දන්නෙත් නැහැ කියලා මෙයා බොහෝම අසරණ තත්ත්වයක වත්න එතනදී පේන යෝගාවචරයාගේ අහිංසක ගතිය. ඒ අහිංසක ගතිය තීරණ පරිඥාවක් කියලා කියනවා. එතෙන්දී තන්නේ කරම බුදුන් අදා ගන්න වෙනවා. ඉස්සරහදී කවදා හරි මේක තේරෙයි. දැනට මේ රූපය රූප සංඥාවකින් ප්‍රතිස්ථාපන වෙනකොට සංකල්ප සහ යථාර්ථය අතර හිත තන්නේ කර අසරණ වෙනවා. ඒ කියන්නේ විඥාණයට ප්‍රතිස්ථාවක් නැතුව යනවා. විඥාණයට රාමුව නැති වෙනවා. එහෙම නැත්නම් හොරමුලේ නායකයා හෙලි වෙනවා. හොරකමකට නෙවෙයි අහුවෙන්නේ. මම සදාකාලික හොරා. දැන් යාන්ත්‍රණي අහුවෙනකොට අර මහා හොරා බුදුම අභාසුකටපත් වෙනවා. එයාට විශේෂ බලතල සහිත කෙනෙක් තමයි මහා හොරෙක් වෙන්නේ. සාමාන්‍ය ඔතිපයියෙක් මේ සිටුවිදි කෙනෙක් වෙන්නේ නැහැ. ඒ මනුස්සය බලතල පාවිච්චි කරන පටන් අර ගන්නවා. තමන්ගේ ශක්තිය. එතකොට ඒක පාවිච්චි කරන ඉඩාරින්. මේ නරක නපුර පාවිච්චි වෙන ඉඩාරින්ද එතකොට තේරෙනවා අපි මේ විඥාණය මේ මමියා කියන දේ දැඩි කරලා දෙන්න අපිට පෙරකඩෝරුකම් කරපු විඥානය මේ මම කියා ගන්න උත්සාහ කරපු විඥානේ මාන්නයත් කරන විඥානෙට දාඩිය දාන්න ගන්න. අපි සාලවන්න පටන් ගන්නවා. ඔළුව කරකවන්න පටන් ගන්නවා. තෝන්තු වෙන්න පටන් අර ගන්නවා. රෑ නිින්දයන් නැති වෙන්න පටන් අරගන්නවා. ඒක හොඳ ලකුණු මේ යෝගාවචරයා ගැප් ගෙන තියෙන බව. දැන් ගැබ ඔක්කේ දිනකන් අම්මට වමන යනවා. අම්මට වෙනදා කරන කාම ක්‍රීඩා කරගන්න බැරුව. දොළ දුක් ඇති වෙනවා. කඳුපල්ලි හෙලපල්ලි වැටුනොත් ගැබ ගබ්සා වෙනවා. ඉතියා රකින්නවා වගේ මේ තීර්ණ ප්‍රඥාට ආපු කෙනා නැත්නම් මේ රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපණය වෙන කෙනා පිළිබඳව කොච්චර සැලකිල්ලෙන් අහිංසක උත්තර දෙනවද කියනවනම් අපේ ලොකු තාන්ති කියනවා එහෙම වෙලාවට යෝගාවචරය කාලසටහන වෙනස් කරන්න එපා නාන විදිය වෙනස් කරන්න එපා නිදා ගන්න විදිය වෙනස් කරන්න එපා ඇසුරු කරන වෙනස් කරන්න එපා අවුල් වාද විවාද ඇති කරගන්න ඕකම මොන දෙන්න අරින්න. හරියට පළවෙනි ගැබ්බට පුරුදු වෙන පළවෙනි දරුවා ගැබ් ගත්ත මවක් කිරිමාවගෙන් ලැබෙන උපස්ථාන. කිරිමාවගෙන් ලැබෙන අවවාද. ඒ තමයි මේ භාවනා මධ්‍යස්ථාන තියෙන උපරදාව. ඒ තමයි මේ විවස්ථා කියන්නේ. ඒක තමයි අපි මෙතන පුරුදු වෙලා මේ වෙලාවක් එනවා මම දැන් ඊයේ දීපු කමටහන අද බොරු කරලා කතා කරනවා. හැබැයි එයා දන්නවා මේ බොරුවක් නෙවෙයි කියන්නේ. වෙච්ච දේ හැබැයි ඊයේ කියපු දෙයට තරස් වෙනවා කියලා. එතෙන්දී ගුරුවරට විතරමයි ඒක තේන්නේ. අහගෙන ඉන්න ඕන කෙනෙකුට හිතනවා මේ අහා මේ ඊයේ කියපු දේ දැන් නැහැ කියලා. නැත්නම් තම මුලින් කියපු දේ ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් අන්න ඒක විසුද්ධිය වල තාම වැදගත් සම්දිස්ථාන තමයි කාංකා විතරන විසුද්ධිය. Taman කියපු දේ පිළිබඳ සැක සංකා එනවා. ඒ කියන්නේ මම මෙතෙක් කල් ආත්මයක් කියන ගිය මිනිහා අනාත්මය කියන පාඩම ඉගෙන ගන්න පටන් ගන්නවා. මේ මමයා නැත්නම් මම මේ අවුසස් පහත් පස්සේ මේ මනමන හිටපු එකේ ඔක්කොම හැඳි ගෑවිලා යනවා. මොනවත් නැහැ මේ මේ දැන් තියෙනවයි කියව ආස්වාස් ප්‍රසවාසයේ දැන් නැහැ කියන. ආයෙ එනවා. ආයෙත් කරන්න ආයෙ ආස්වාස් ප්‍රසවාසයේ වෙන් කරන මට්ටමට එනවා. ආයෙ සරබ් බොඳ වෙනවා. ආයෙ නැති වෙනවා. ඉතින් මේ තුන දිහාම කාංකාවිතන විසුද්ධි මට්ටම තේරුම් ගත සම්පජඤ්ඤය තියෙන යෝගාවචරය හිතට මේක ලක්ෂ වාරයක් පෙන්වන්න ඕන මේ ආස්වාසි ප්‍රසවාසයේ තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයෙන් නෑ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරන මට්ටමන විසිර වෙනවා ආයෙ නැති වෙනවා කිසිම කාරකයක් නෑ කිසිම වේදකයක් නෑ කිසිම නිවාසකයක් නෑ මේ සිද්ධිය වෙනකොට මේක එකක් අල්ලන එක තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඕවට සාකි වෙන්න එපා ඔව් කියන්න යන්නත් එපා නෑ කියන්න යන්නත් එපා ඔව්ද නැද්ද කියන්න යන්නත් එපා ඔව්ත් නෑ නෑත් නෑ කියන්න යන්න එපා කරබන අනුපස්සනා කරපන් ලක්ෂ වාරයක් නැවත නැවත පේන්න අරපන්. අන්න ඒ ශක්තිය තමයි විපස්සනා කරනවා කියන්නේ. දැන් මේ මොකක් බලන්න හදනවද දන්නේ. මේ පෙන්නනදී බාර නොගන්නෙත් නැහැ. මේ පෙන්නන එක ජවනිකාව කීකව ජවනිකාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ප්‍රතිස්ථාපන නිෂේධනයක් කරනවා. දෙවන්නේක් නැතුව. ඉතින් මේ බලන මිනිහ තථාගත තමයි. සතෙක් තමයි. හැබැයි මේ වෙලාවේ ජීවන්සය තථාගතයි. ආයසරයක් එළියට ආපු ගමන් මම ආස්වාද ප්‍රසවාස භාවනා කරනවා මට ආස්වාදයේ සීතලට වැටෙනවා ප්‍රසවාස වැටෙනවා කියලා ඒ මනුස්සයම කියනවා. නමුත් අර රූපය රූප සංඥා ප්‍රතිස්ථාපනය කරනකොට ඒක නා මේක සංකල්පයක්ද මේක යථාර්ථයක්ද කියන එක තේරුම් ගන්න බැරිව නැත්නම් ඒක මත ගෑවෙන නැත්නම් හැඳි ගෑවෙන වෙලාවට කියනවා කාංකා විතරන විසුද්ධිය කියලා. නැත්නම් ඥාත පරිඥාවේ ඉඳලා තීරණ ප්‍රඥාවට යනතත් එයා තීන්දුව කරන්න වෙනවා මේ රූප හැම එකක්ම අස්පනා අපිට බොඳ වෙලා නැතිලා යන සුළුයි. ඒ තියෙනවා කියන්නේ නැතුව අපිට ලෝකේ ජීවත් වෙන්න බෑ. නැහැ කියන්නේ නැතුව නිවන් දකින්න බෑ. අතරමැදි ස්ථානක් තියෙනවා ඇතිත් නැතිත් වෙයි. ඇතිත් තියෙනවා නැතිත් තියෙනවා කියලා. ඉතින් මේක චපලකමක් නෙවෙයි. මේක වංචනික ගතියක් නෙවෙයි. ඒක ෂටගතියක් නෙවෙයි. අහිංසකයාට විතරක් මේකේ ගැඹුරු සද්ධර්මයක් කියලා. වාදකාරයට තේරෙන්නේ නැහැ. දැඩි මතද හරියට තේරෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්ට යනකොට මානසික රෝගයක් තියෙන මිනිසෙක් නම් පිස්සු ඩබල් වෙනවා. හොඳ පිස්සු හැදෙනවා. අයි මියාක පච කියලා කියලා කියලා මේ ඔක්කොම පෙන්නන මු එකක් අල්ලන ගහපා දෙන්න හදනවා. ඉතින් අහගෙන ඉන්න කාට තේරෙනවා මේ ලස්සන තුනම පෙනෙද්දී මු එකකට මතධාරී වෙනවා. එහෙම නැත්නම් දිත්‍තිගත වෙනවා. එහෙම නැත්නම් දැඩිව ග්‍රහණය කරනවා. ඉතින් ග්‍රහණය කරපු එකට ග්‍රහණය වෙනවා. මොකක්ද අල්ලන්නේ ඒකට තමයි අහු වෙනවා. මේ තුනම තියෙනවා. ඒක මගේ චපලකමක් නෙවෙයි. ඉතින් මම දකින්න දෙන කියන්නේ. ඒකට එකම සාකීකාරය ඉන්නේ කර්මස්ථානාචාර්යවරු විතර. එයා කියනවා හරි. දැන් ඔබ අහිංසකව දාන්න. ඕකම නැවත නැවත කරපන් ලෙඩ කරගන්න එපා. ආහාර වේල වරද්දා ගන්න එපා. නෑම වරද්දා ගන්න එපා. නිින්ද වරද්දා ගන්න. ඕකම වෙන්න අරින්. එදාට යාට එනවා මේ තීර්ණ පරිඥාවක්. මේ ලෝකේ ඇතේ කියලා ගන්න જાතියක් වෙනවා. නැත්නම් ආශ්‍රික සංඥාවේ භෞතිකවාදීන් කියනවා. නාස්තික කට්ටියක් ඉන්නවා උච්ඡේදවාදී. මරණ මත මොකුත් නැහැ කියලා. දැන් මේ රූපේ රූප සංඥාව ප්‍රතිස්ථාපනය කරනකොට ඇත්තෙත් නෙවෙයි නැත්තෙත් නෙවෙයි දෙක අතරමැද අවස්ථාව සිහියෙන් බුද්ධියෙන්. එනතම මේක සතියට අහු වෙනකොට එකට සම්පජඤ්ඤය පිහිටන්නේ බුදුජානන්සේ මේ වාද විවාද ඇති වෙලා ඒවා සූත්‍ර වශයෙන් අපිට කියවන්න සකස් කරලා තියෙනවා. ඒක භාවනාදී විතරක් අල්ලන්න බෑ. මේ මතවලට ධර්ම දේශනාව වශයෙන් අහුම් කාලා තියෙනවා. අහුම් කරන දෙයක්. මේව සාකච්ඡා කරලා දැන් මෙතෙන්දී ඇති කිව්වත් බොරුද නැති කිව්වොත් බොරුද ඇතිත් වෙයි නැතිත් වෙයි කිව්වොත් බොරුවක්ද ඇතිත් නොවේ නැතිත් නොවේ කිව්වොත් බොරුවක්ද කියන එක වාදයෙන් අල්ලන්න බෑ. නමුත් අත්දකින්න පුළුවන්. අන්නේ අත්දකපු දේවල් බුදුහාමර මොන දීලා තියෙනවා. උදාහරණ උත්තර දෙන්න කියන්නේ. උත්තර දෙන්න කියන්නේ නැත්තේ උන්වහන්සේට මේ ප්‍රශ්න අහන්න මිනිහ සතුරු කරන්න ඕන කමක් නැහැ. උන්වහන්සේට ඕන කරලා තියෙන්නේ නිවන් දකින මිනිහට බණක් කියලා කියන්න විතරයි. ඒ උන්වහන්සේ අන්තිමට කියනවා මම මේ ලෝකෙට ආවේ. ඔබට උත්තර දෙන්න නෙමෙයි මේ දුක කියලා දෙයක් තියෙනවා. දුකින් නැතිවීම ගැන විතරයි මගේ වාදේ තියෙන්නේ. ඔය ඔය අව්‍යාකට ප්‍රශ්න වලට නෙවෙයි. හැබැයි මේ වගේ ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර දැනගන්න පුළුවන් ඉන්නේ භාවනා කරලා. එහෙම නැත්නම් මේ මට්ටම් පහු කරපු කෙනාට නම් තේරෙනවා මේ භාෂාවකට අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. භාෂාව කියන්නේ බොහෝම නොදියුණු දෙයක්. භාෂාව කියන්නේ බොහොම සීමාකාරී දෙයක්. බබාගේ භාෂාව වගේ ඕකෙන් සත්‍ය ප්‍රකාශ කරන්න බෑ. ප්‍රකාශ කළ හැකි සත්‍යයක් තියෙනවා නම් භාෂාවෙන් ඒක සත්‍යයක් නෙවෙයි. ප්‍රකාශ කළ නොහැකි දේ තමයි සත්‍ය වෙන්නේ. ඒක නිසා ඒක මනසෙන් මනසට සංක්‍රාන්ති වෙන්නේ. මේ එක අවස්ථාවක්. මේ රූපය රූප සංඥා ප්‍රතිස්ථාපන. සර්පයා හැවක් අයින් කරලා යනවා යන්නේ. එතකොට හැව පේනවා සතා වගේ. මිනිස්සයා ඉන්න තැන හෙවණැල්ල වැටෙනවා. හෙවණැල්ල හරියට මනසාගේ පේ. ඔය තමයි අපි චිත්‍රපටිගත කරනවා. රූපගත කරනවා කියලා මනසගේ ෆොටෝ එකක් ගන්න නෙගටිව් කරනවා. ඒක නෙගටිව් එක ඩෙවලොප් කරපුවාම මිනිහා වගේ පේ. ඊට පස්සේ ඒක වීඩියෝ කෙරුවට පස්සේ මිනිහා නගලනවා. නැගලුවට පස්සේ ඒක මිනිස්සෙයිද පණක් තියනවද නැද්ද කියන එක අතීත මිනිසයා කිව්වේ අපි කණ්ණාඩියෙන් බලන්නේ කොණ්ඩේ වීරන්නේ කොණ්ඩේ පේනකොට එහා පැත්තේ ඉන්න එකයි ඉන්නවද නැද්ද කණ්ණාඩි බලනකොට මම බලන එකයි ඉන්නවයි කිව්වොත් ඔය කණ්ණාඩියත් එක්ක එන ඌ තියෙන්න එපා ඒ කප්පෙටි එක දැම්මට පස්සේ. ඒක ප්‍රතිබිම්බයක් නේ. නෝ ප්‍රතිබිම්බේ නැතු කොණ්ඩ පීරන්න බෑනේ. නිසා කොණ්ඩ පීරන වැඩිට ඕක ගනි. එච්චර ඊට පස්සේ ඔක දැනගන්නේ පිළිමිබුවක් කියලා. නෑ ඔය මගේ රූපෙ පෙන්නපු කණ්ණාඩිය ධාතු මනස කාරණම් වල චෛත්‍යක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න ගත්තොත් ඔය කණ්ණාඩිය ප්‍රායෝගික අර්ථය නෙවෙයි නේක. නිකම් බරූ ඌඩ අර්ථයක් දෙන්න හදනවනේ. ඉතින් මේ බුද්ධහම කියන්නේ ඕකට. මේ කණ්ණාඩිය තියෙන ප්‍රායෝගික අර්ථයක්. සෝවා ලංකාරේ මූණේ Tamanට දැක ගන්නට බෑනේ බලන්නේ ඒ සියාව කැඩපතට ඒ බීලයි. ඉතින් ඕර කැඩපතට වඳින්න ඕනේ. අපි තුමු කැඩපත ඇවුල් බාන කණ්ණාඩියක් ඒකට මූණ ලොක් කරලා පෙන්නනවා. අපි තුමු කැඩපත ඩ්‍රයිවර්ගේ සයික් කණ්ණාඩිය ඒකට මූණ පුංචි කරලා පෙන්නනවා. ඉතින් අපි කැඩපත විශ්වාස කරනවා න ะ. එක එක විදිහට පේනවා. ඉතින් දවසක් ගැමියෙකුට හම්බුනලු කැඩපත. මේක දිහා බලනකොට ඌට පේනවලු අපච්චි. ලොකෝ මේක හදාකත් දැකගෙන ඊට පස්සේ බැලුවොත් මේක ඉන්න මිනිහ ජීවත් වෙන ඊට වෙන. එලිකිලා ගහමජක මාස්ටර් කතා කරලා කිව්වලු ආරච්චි මාස්ටර් ආරච්චි මාස්ටර් බඩුවක් හම්බුණා. අපි වගේ දේවල් වල කියන්න වටින්නේ ඔබතුමා දන්නවා කියලා පින්නවල බලපු ගා මූ දැක්කලු පරණ ආරච්චි මාත්‍යා. තාත්තා. එතකොට කොහෙද මේක ආමරක දීපේ මෙයාගේ ඔක රාජසන්තකයි කියලා රාජසන්ත කියනවා. ඉතින් අර මනුස්සයා වඳින කේදී මාට කඩාවැටලා වගේ. දැන් හැමදාම නිදාගන්න ඉස්සලා මෙයාගා කොට්ටෙන් එළියට යන අරක දිහා එමීට බලලා කොට්ටයට දාලා බුදිය ගන්න. ගෑණි දවසක් බැලුවලු මෙයාගා මොකද්ද හොර පින්තූරයක් බලා ඉන්නවා දැන් නම් බ්ලූ ෆිල්ම්ස්. ගෑණි බලනකොට හොර ගෑණිගේ රූපයක් තියෙනවලු ඒක ඇතුලේ. ඊට පස්සේ මිනිහාට හෙන්න දඩුවක් දාලා කිව්වලු උඹ මෙච්චර කල් බුදියන්නේ මයිත් එක්ක නේ මේ හොර ගෑනිත් එක්ක කොට්ටයට තියානිලා මේක බල බල ඉන්නවා කියලා ආරච්චිල කෝරලේට ගිහිල්ලා පණිවිඩ නඩුවක් දැම්මා. කෝරළේ ඔක්කොම දිවස්ස කල්පනා කරලා කන්නාඩි අරන් බලනකොට යකෝ මේ අපේ අපච්චිගේ රූපෙනේ තොට කොහෙන්ද හම්බුනේ කියලා ඌ ඒක රාජසන්ත කරගත්තා. ඊට පස්සේ කෝරළේ හාමිනෙත් එක්ක වෙන කචා. කෝරළේ හාමිනේ බලනකොට පේන්නේ හොර ගෑණියෙක්ගේ රූපයක්. ඊට පස්සේ ගිහිල්ලා ඒ ජන්තර දුන්නා. ඉතින් ගිහිල්ලා රජ්ජුරෝ ගාඩ ගියාට පස්සේ ගිහිල්ලා යකෝ මේක කන්නාඩිය බලන එකාගේ රූපේ පේන්නේ. උඹට පේන්නේ උඹේ අපච්චි වාගේ. ගෑනිට පේන්නේ හොර ගෑණි වගේ. ඉතින් මෙහෙම එකක් අල්ලන්නේ මේ කොණ්ඩේ පිරන්නේ අපි. මේක අල්ලගන්න මේ රූපලාවන්‍ය කරන්නේ. මේක බොරු නෙවෙයි. හැබැයි මේක වෙන දෙයක් වඩපත් වෙනවා. පත් වුණාට පස්සේ අල්ලගත්ත එකට කනගාටුයි. අල්ලගත්තේ නැත්නම් දෙයක් නැහැ. ඉතින් අන්න ඒ වගේ தත්ත්වකදී එහෙම නැත්නම් කියනවනම් මේ රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපණය වෙනකොට මේ සංකල්පේ සහ යථාර්ථය අතර යෝගාචර අනිවාර්යයෙන් බහිර වෙන්න ඕනේ. ඉරිනුට හොඳ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. කායික සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. බණ ඇසු විරු ගතියක් තියෙන්න චින්තාමය ඥානයක් තියෙන්න ඕන. නායන කල්පනා කළ බලනකොට ඔන්න බලාපන්. මම්ම තියෙනවයි කියපු දේ මගේ අස්පනා අපිට නැති වෙනවා. මේක බුදුහාමුදුරන්ගේ දෝෂයක්වත්. බණේ දෝෂයක්වත්. කමඨාන් සුද්ධ කරන්න බැරි දෝෂයක්වත් නෙවෙයි. මේ පිළිගන්න කැමති නැහැ. මොකද අපේ තියෙන නිත්‍ය සංඥාව නිසා. ඉතින් කවුරක්වත් අපිට ඒක පිළිගන්න එපයි කියලා පන්ති කාමරවල කියලා දෙන්නේ නැහැ. දේශපාලනඥයෝ ඔක්කොට ගන්නන්නේ නැහැ. අම්මා අප්පා උගන්වන්නේ නැහැ. අම්මලා අප්පලා කියන්නේ ඕක රකින්න බලපන්. ඕක පවුලේ කීර්ති නාමය. මේක උඹේ පෞරුෂත්වය. වරහක පංගිල බුදුහාම කියන එහෙම එකක් නෑ පුතේ. බලපන් හොඳට බලනකොට ලං වෙලා බලනකොට ඔහම එකක් නෑ. අන්නේ නැති වෙලාවේ හෝතිච නොහෝතිච වෙයි නොවේයි කියන එකක් වගේ පේන. හැබැයි උඹට ඔය කාංකා විතන විසුද්ධියක් මොලා ප්‍රතිපදා ඥාන දස විසුද්ධිය යනකොට ඕකත් අතාරින්න. එතකොට න හෝත් න නච හෝති නේව න හෝති න නච හෝති කියලා වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියනවත් සිද්ධ වෙනවා. ඒක ඊගාව මට්ටම. ඉතින් මේක පිළි අරගෙන මේකට ගොඩ වෙලා මේ ගොඩ වෙච්ච මට්ටමේදලා ඊගාව මට්ටමට යන්න ගත්ත ඉනිමගේ තට්ටුවක් වශයෙන් මේක පාවිච්චි කරනවා ඇර. මේකයි අවසානයි කියලා ගත්තොත් ඒත් අහුවෙනවා. මේක ආරම්භක ශේෂය කියලා ගත්තොත් ඒත් අහුවෙනවා. මේක අතරමැදි අවස්ථාවක් නිසා තමයි ඔය සත්‍ය විසුද්ධි ක්‍රමේදී සීල විසුද්ධිය යාව දත්තං චිත්ත විසුද්ධත්තාය. සීල විසුද්ධියේ තියෙන චිත්ත විසුද්ධිය ලබනකම් විතරයි. එතකොට ඔක අතහැරපන්. අතහැරේ නැත්නම් අපිට චිත්ත විසුද්ධිය සාක්ෂාත් කරන්න හම්බෙන්නේ. චිත්ත විසුද්ධියේ තියෙ චිත්ත විසුද්ධියේ තියෙන දිට්ඨි විසුද්ධිය සාර්ථක කරනකම් විතරයි. එතකොට චිත්ත විසුද්ධිය සමත කරගන්න. සමත භාවනාකාරයට ඒක කරන්න බෑ. ඊට පස්සේ දිට්ඨි විසුද්ධියේ තියෙන කාංකා විතන විසුද්ධිය නිකම්ම ගත්ත හැම දිට්ඨියක්ම පච කරන්න ඕන. බොරු කරන්න ඕන. අනිත්‍ය කරන්න ඕන. ඒතර කෝ පෞරුෂත්වයක්. ඒතර කෝ රුචිකත්වයක්. ඒතර කෝ මමේ කියලා එකක්. ඒතර කොහෙද කර්ම ශක්ති ක්‍රියාත්මක වෙන්න වේදිකාව? ඉතින් අපි කර්ම ශක්ති ක්‍රියාත්මක වෙන වේදිකාව කඩලා දාන්න ඕන. කඩලා දාන එක තමයි කාංකා විතන විසුද්ධියදී කරන්නේ. ඔව්. මාර්ගයට අමාර්ගය කියලා කියන අමාර්ගයට මාර්ගය කියලා කියනවා. ඒක තමයි කාංකා විතන විසුද්ධියේ තේමාව. ඒක මේ බුදුන්සේ සඳහන් කරලා තියෙන්නේ අසාරේ සාරමතිනෝ සාරේචා සාර දස්සිනෝ යේ සාරන්නාදි ගච්ඡanti සම්මා මිච්ඡා සංකප්ප ගෝචරා මේ සාරේ අසාරයයි ගන්නවා නම් අසාරයේ සාරේ විදියට ගන්නවා නම් උට කවදාකවත් සාරේට අයිතිවාසිකමක් නැහැ උ මිච්ඡා සංකල්පයකට යට වෙනවා මිච්ඡා දෘෂ්ටියකට යට වෙනවා නිසා මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එන්නේ ඉස්සෙල්ලා අපි සාමාන්‍ය වශයෙන් කරන උද්‍යප්ඥානෙට එන්නේ ඉස්සෙල්ලා මේ Taman ඔප්පු කරපු දේ සියල්ලම බොරු කරන්න ඕන. Taman මෙතෙක්කල් පිළිගත්තේ නැති දේවල් සියල්ලම පිළිගන්න වෙනකොට තමයි තථාගත කියන්නේ. Taman මෙතෙක්කල් දන්න සියල්ලම බොරුයි. නොදන්න සියල්ලම සත්‍යයි. සියල්ලටම විවුර්ත මනසක් විතරයි තියෙන එක කියනවා අහිංසක කම කියලා. ඒක තථාගතයි. ඒකට ඒක තියෙන තාම පෘථජ්ජනයාගේ බඩ ඇතුලේ තමයි. ඇඟ ඇතුලේ තමයි. නමුත් තථාගත බීජය තියෙනවා. තථාගත ප්‍රභවය තියෙනවා. තථාගත ස්වභාවයේ තියෙනවා. තථාගත ගතිය තියෙනවා. තථාගත භාවයේ තියෙනවා. අපි මේක නෙවෙන්නේ සමාදංග වෙන්නේ අපි සමාදංග වෙන්නේ පෞකාර ගතියනේ. පෘථග්ජන ගතියනේ. තථාගත නොවන ගතියනේ. ඒ තාක්කල් තියෙන තාක්කල් අර තථාගත බීජයට ඒ ප්‍රභවයට ඒ ගතියට ඒ ස්වභාවයට භාවයට අනුග්‍රහ කරන්න දන්නේ නැති නිසා අපේ දිට්ඨිය සමා වෙන්න අපේ දෘෂ්ණ විසුද්ධිය එක තැනක හිර වෙනවා. ඒ හිර වෙන්නේ මොකද? අපි එක හෝති කියලා අල්ලනවා. නැත්නම් නොහෝති කියලා අල්ලනවා. නැත්නම් හෝතිච නොහෝතිච කියලා අල්ලනවා. එහෙම නැත්නම් නේව හෝති නනච හෝති කියනවා. ඒ අල්ලපු තැන අහුවෙනවා. අපි දැනගත්තොත් මේ ඉනිමක නගිනකොට තියෙන සීන පඩිය අතාරින්න වෙනවයි කියලා. මේ අල්ලන්නේ තව එකක් අතාරින්න කියලා. අල්ලන්නේ ඉහළ එක අතාරින්නේ පහළ එක දන්නවනම් අපි කියන ඉහළට නගිනවා කියලා. මේ ගතිය යෝගාවචරයට හැමදාම පරියන්කේදී හම්බ වෙනවා. යෝගාවචරයා විපස්සනා කරනවා. යොත් මනසකින් භාවනාවට බහිනවා. එහෙම නැත්නම් හැමදේම පිළිගන්න කැමති වෙනවා. මේක එන එක බාර ගන්න නැත්තේ ඒ වෙලාවේදී අපි තෝරන්නේ අපි දන්න මම ඉෂ්ටිර කරන හුරු බුහුටි දේ හුරු දේ විතර අපි ගබ්බදා ගන්න. නුහුරුණු පුරුද්දේ අපි ප්‍රතික්ෂේප කරන එක තමයි මැට්ටා කියලා කියන්නේ. ඒ තමයි කියලා කියන්නේ හනමිටි කාර්යය කියලා. ඒ තමයි කියන්නේ ගතානුගතිකයි කියලා. ඒක තමයි කියලා කියන්නේ යා මේ සුචරිතවාදයට හෝ මූලධර්මවාදයට අහු වෙලා. නිසා මේ කියපක මේ නෑ කියපු නිසා බුදුජානන්සේ දොස් කියලා තියෙන සමහර තැන් වල උපහාංශයේ මෙහිම මේ ආන්දක ප්‍රතිපත්ති ගන්නයි කියලා. ආන්දක ප්‍රතිපත්ති ගන්නේ නිවන් දකින්න. සල්ලි ගන්නවක්වත් දේශපාලන වාසි ලබන්නවක්වත් කීර්ති නාමයක් ඇති කරගන්නවත් නෙමෙයි නිවන් ලබන්න නම් ආන්දක ප්‍රතිපත්ති වගේ එකක් තමයි. නේව හෝති නනහෝති. හෝතිච නහෝතිච ওই දෙක අතර මැද ගමන. ඒ නිසා කවුරු හරි යෝගාවචරයකට තේරෙනවා නම් මිත්‍යක කල් බලන්න හිටපු ආනාපානෙ දැන් පේන්නේ නැති බව දාන්නවා. නොදැන බවට ගියේ දැනෙන තැන ඉඳලා. තියෙන තැන ඉඳලා නොදැන තැනට ගියේ. තියෙන තැන නම් මට සටහන් වලින් ආකාරයෙන් කියතයි. නොතේරෙන තැන කියන්න බෑනේ. ඒකට භාෂාවක් නැහැනේ සංඥා අල්ලන්නේ නැහැනේ. අන්න ඒකට ගන්න උත්සාහය බබා භාෂාවක් තෝරන වෙලාව වගේ. එයා කෙසේ කිදුවට කක්කම් කියලා කියන්නේ. කක්කවලට කක්කම් කියලා කියන්නේ. ඉතින් කෙසේ කිදි කනට කක්කම් කවනවා කියලා තමයි කවන්නේ. අම්මා දන්නවා මේ කක්කම් කියන්නේ වෙන එකක්. කුක්කු කියලා කියනවා. සාමාන්‍ය ගෑණියෙක්ගේ තනිය පුරුෂයෙකුට හරි කාමයේ උපදිනවා. බබාට ඒකට උක්කුම. පුරුෂයෙකුට මේ බබාගේ උක්කුම් පෙන්වන්න යනවනේ ගෑනු ඒක වෙන බබා උක්කුම් පෙන්වන්න යනවා කියලා මට. බබාට ඔක්කොම පෙන්වුවාට පුරුෂයාට ඔක්කොම පෙන්වන්න යන්න බෑ පාරයි ඉන්නේ ගැතියදී. බබා ඔක්කොම පෙන්වනවා කියලා කියන එකට කුණු අරපයක් එක ලෝකේ. ඒ නිසා මේ වෙලාවේ හැටියට ඒක පාවිච්චි කරන හැටි කට්ටකමක්වත් චපලකමක්වත් නෙවෙයි. ඥානන් සංස කියනවා. වේදිකා නාට්‍යයක පාපුටුවට ගත්ත එක පුටුවකට ගන්න පුළුවන්. මේසෙකට ගන්න පුළුවන්. ඔය සීමිතකාරී උපකරණ ටිකක් අරන් නාඩගම නටන්නේ. ඒක පාපුටුවක් වෙනවද පුටුවක් වෙනවද මේසයක් වෙනවද කියන එක අවස්ථාවේ හැටියට ඒ නිසා පාපුටුව ඒ වෙලාවේ නැතිලා පුටුවක් වෙනවා. පුටුව නැති වෙලා මේසයක් වෙනවා. මේ එකම ලී රූකඩේ. ඉතින් ඒ වගේ මේ පෙනිච්ච රූපයේ හේවණල්ලක් තියලා අයින් වෙනවා. සර්පය හැවක් තියලා අයින් වෙනවා. අයින් වුණාට පස්සේ මේ හැව සත්පයාමද වෙන එකක්ද කියලා රණ්ඩු කරන වෙනකොට ඒක ඒකත් තමයි නැත් ඒකත් නෙවෙයි කියලා කියනවා. ඒ නගමේ කතාවක් තියෙනවා. කුකුල් කොටුවකට නරියෙක් පැන්නට පස්සේ ඌ කුකුලෙක් ඩහ ගන්නවා. දැහැගෙන අරගෙන යනකොට ගොවිය දැක්කට පස්සේ තුවක්කුව අරගෙන ඉලවනවා. ඉලවනකොට මේක ඉඳපු ගම කුකුලා දාලා වල්දෙල් කොලයක් අරගෙන දුවනවා. කුකුලා හංගලා වල්දෙල් කොලයක් කටේ තියාන දුවනවා. දුවලා ගිහලා හලනවලු. ඉතින් අර මිනිස්සු අල්ලලා වෙඩි සිනවල වල්දෙල් කොලේ. ඒක තුන නරියක් ගිහිල්ලා මේ ගොවියා හිතනවා යකෝ මෙයා කකුකුලෙක් නෙමෙයි නිගිනිලා තියෙන වල්දෙල් කොලයක් නේ කියලා ඌ ගෙදර එනවා. එහේ හිටන හරි ඇවිල්ලා කුකුලාට යනවා. මේ ගොවියා රවට්ටනවා වල්දෙල් කොලයක් මාරු කරලා. ඒක තමයි දේශපාලනේ කියන්නේ. අපි ඔක්කොම තමයි කරන්නේ. ඡන්දේ ඉල්ලනකම් එකක් කියනවා. ඡන්දේ දිනුවට පස්සේ වෙන එකක් කියනවා. ඒ මං කියව එක දුන්නේ කියනවා. ඒ දෙන්නේ ඌට ඕනේ. ඒ වගේ මේ මේ රූප ධර්ම වල තියෙන චපලකම, නාම ධර්ම වල තියෙන චපලකම පරිණාම ධර්මයක් බව. මේක අනිත්‍ය කියලා කියන්නේ. මේක මට ගහන්න කරපු එකක් නෙමෙයි මේ ලෝකේ ඇති කිසිම දෙයකට ඉන්න බෑ. එයා මේ වෙනස් වෙනට ඇල්ලුවොත් අල්ලපු එක අහුවෙනවා. ඒ නිසා අල්ලපු දේ ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඌ එතනම ටැග් ගහනවා. ඒක වෙන දෙයක් වඩටපත් වෙනකොට වහකණ්ඩ හිතෙනවා නෑ මේක වෙනස් වෙන සුළු දෙයක්. අපි මේ රූපේ රූප සංඥාවක් වඩටපත් වෙනකොට සංකල්පය යථාර්ථයක් වෙනවා. යථාර්ථයේ සංකල්ප ගැනීම නොගී චපලකම නෙවෙයි. මේක අනිත්‍යතාව. නැත්තම් ඒක මට පෙන්වන අනිච්ච ලක්ෂණය මේ පේන්නේ. ඉතින් ඒක අහිංසකව කියන්න නම් එයා මේ ඊයේ කියපු දෙක ඔප්පු කරන්න හදලා බෑ. එන දෙයට ලැහැති ගතියක් තියෙනවා. ඒ නිසා මේ යෝගාවචරයේ අහිංසකකම පෙන්නකොට මතුවෙනකොට ඒක කියන්නේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරන වැඩිහිටියෙක් වගේ. එයාට භාෂාව වර්ධවල පාවිච්චි කරන්න ඕනේ. ලැජ්ජ වුණොත් පාවිච්චි කරන්නේ නැත්නම් භාෂාව තේරෙන්නේ නැහැ. ඕන දෙයක් වෙච්චාවයි කියලා භාෂාව හසුරෙව්වොත් අර කවදා හරි අතරදහරා භාෂාව තේරුම් ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ වෙයිත් නොවේයි වෙයිත් නොවේයි දෙකම තියෙන වෙලාවක් තියෙනවා. ආනාපානයමද එතන ආනාපානේ නොදැනී ගිය අවස්ථාවක්ද හිත හැංගී ගත් අවස්ථාවක්ද නින්දද එතන වෙන දෙයක් පාඩපත් වුණාද කියන එක ඒ යෝගාචරය ඒ සැකයකට යන එක සාධාරණ. ගෙනියන්නමයි බුදුහාමතුරු මේ කාංකා විතන විසුද්ධියකට දාන්න හදාන්නේ. ඉතින් මේ සත්‍යමයි ඇත්තයි නිට්ටයයි කියන මනුස්සයාට ඒක හරහා යනවයි කියන එක බුදුහාමරංගනේ උදාහරණයක් නෙවෙයි. යේසුස් වහන්සේ කියලා තියෙන්නේ ඔට්ටුවෙකුට කවදාකවත් ඉදිකටු හිලක් කරා යන්න බෑ. කොටු වගේ හැඩේ හැටියට යන්නේ අපි ළඟ තියෙන මත අපි ළඟ තියෙන දීඨි අපි ළඟ තියෙන වැරදි සංකල්ප කොච්චරද කියනවනම් අපි ඉස්සරහින් තියාගත්ත රූපේ නියෝජනය කරනගත්ත රූප කර්මස්ථානේ මේ බල බලා ඉඳදී දිය වෙලා යන එක බල බලා ඉඳදී වෙන දෙයක් බාටපත් වෙන එක අපිට දාඩිය දාන සුළුයි අපිට වක්කාර දනවන සුළුයි අපිට කම්මැලි කරවන සුළුයි අපිට නීරස කරවන සුළුයි අපි නිදිමත කරවන සුළුයි අපිට ආතබූත නැහැ අල මුලද අගද හොයාගන්න බැරි නෝ ඒක හුද්ද භාවනායේ දියුණු අවස්ථාව. එතන තමයි ඇත්තටම අපි බුදුන් අදහනවාද කියලා තේරෙන තැන. බුදුන් අදහනවා නම් එයා ওই වෙලාවේ විනිශ්චය කරන්න යන්නේ ඔක කොහොම දකින්නද? ධර්මයේ අදහන කෙනා විනිශ්චය කරන්න යන්නේ. වේ කියන්නේත් නැහැ නොවේ කියන්නේත් නැහැ. හෙටත් ඕක වරේ. අනිද්දත් ඕක වරේ. කියලා ඒකට සාදර බවක් පෙන්වනවා. ඒකට ලොකු සංස් කිව්වේ ලෑස්තිලා යනවා. ඔක්කොම හැදි ගෑ වෙන වෙලාවක් එනවා. එලාදී විනිශ්චය කරන්න එපා. වෘද්ධිය මාළු බාණ්ඩ යන්න එපා. අමාරුයි ඒක භයානක වැඩක්. කරවන හිටපම උඟ තැම්පත් වෙනවා. වෘද්ධිය මාළු බාණේ කාට කියන අවස්ථාවාදියා කියලා. ඒක භාවනා කරන්නේ නිවන් දකින්න නෙමෙයි. මේ කට්ටිය භාවනා කරන්න ඉන්නවා. ෆැෂන් එකට එහෙම නැත්නම් මේ ලොක ලොක හම්බෙන්න පුළුවන් වෙයි කියලා හිතාලා. මේ මිනිස්සුන්ට මේ වගේ අභියෝගයක් ඉස්සරහා ඉන්න බෑ. එමචගේ අහිංසකකම එතකොට පේන. අහිංසක වෙන්න නම් රූපේ රූප සංඥාකෙන් ප්‍රතිස්ථාපනය කරන වෙලාවේදී ඒක බබාගේ භාෂාවේ කියන්න උත්සාහ කරනවා. උත්සාහ කරනකොට අසපෘෂය hina වෙනවා. අනිවාර්යයෙන්ම hina වෙනවා. ඒ නිසා ඔබ කතා කරන්න එපයි කියන භාවනා නොකරන යාත. භාවනා කරපු කෙනෙක් නම් තේනවා මේ මිනිසයා දැන් මේ ඔටුවා පිළිකටු විලාරා යන්න හැදලා. ඌට පුළුවන්. මොකද ඌ ඇමීබට ඕන එකක් කරා යන්න පුළුවන්. ඌගේ හැඩේ වෙනස් කරගන්න. අපි ආවේ ඇමී බගෙන් තමයි. අපි පිළිගත්තත් නැත. ඉතින් ඒ නිසා අපේ ඒ තියෙන නම්ය සුළු ගතිය එහෙම නැත්නම් සුඛනම්ය ගතිය ඒ අහිංසක ගතිය තමයි අපි ওই බටේට මානසික විද්‍යාව කියන්නේ අපේ තිරියක් වෙනලා කියන්නේ. අපි නැවතත් ආධුනිකෙක් වෙන්න අපි මේ අවස්ථාව හැටියට හැඩ ගැහෙන ගතිය තියෙන්න ඕනේ. චීන කියන්නේ වතුර වගේ වෙන්නේ කියලා. වක්කර භාජනේ හැඩය ගන්න. ආයේ මේ මට අර භාජනේ අර හැඩය ඕනේ කියන්න එපා. ඒ වතුරේ තියෙන ගතිය මතු පිට කොහොමටත් ලෙවල්. පිරිසිදු නම් අඩිය පේනවා. දාන භාජනේ හැදේ ගන්න. ඒ නිසා මේ තීර්ණ පරිඥාට එනකොට ඥාත පරිඥාව අතාරින්න ඕන. එහෙම නැත්නම් ඥාත පරිඥාවයි තීර්ණ පරිඥාවයි දෙක තියාගෙන ඉන්න බෑ. have the cake and eat the cake කියලා කියන කේව්ගෙඩි කණ්ඩාය අතේ තියාගෙන ඉන්න බෑනේ. කනෝනම් කාපම අතේ තියාගෙන අතේ හිරේ. ලෙව කකා ඉන්න ගියාම කැමොන්ට කුණු වෙනවා විතරයි වෙන්නේ. කණ්ඩත් නැහැ අතෙත් නැහැ. අපේ යෝගාවචරයෝ අපේ බෞද්ධයෝ ලෙව කකා ඉන්න જાති. කණ්ඩත් ලෝභයි. අතේ තියන් නිකන් ඉන්නත් බෑ. අර මාෂ්මෙලෝස් ටෙස්ට් කියලා ටෙස්ට් එකක් තියෙනවා. අවුරුදු 4 ළමයෙකුට මාස් පුරුස් කලක් ඉස්සරෙන් දීලා කියනවා විනාඩි 15ක් ඔක දිහා බලා හිටියොත් තව එකක් දෙනවා. ඒ අවුරුදු 40කට ඉස්සලා කරලා තියෙනවා. ඒ මාෂ්මලෝ ටෙස්ට් එක කරපු මිනිස්සයා අද ලෝකේ ලෝක ප්‍රසිද්ධ මිනිස්සේ. ඒකට භාජන වෙච්ච මිනිස්සන්ගේ චරිතය එදා අර මාෂ්මලෝ ස්කැලර් දක්වපු ආකල්පෙන් කියන්න පුළුවන්. සමහර පොඩ්ඩල් ඒව කාලා ආයේ තියෙනවා. වීඩියෝ එකකින් බලන ඉන්නවා ඒ කාමරේ කවුරුත් නැහැ. පොඩි අවුරුදු 4 ළමයෙකුට ඉස්රායෙල් මාස්මෙලෝස් එකක් දාලා මේක දිහා බබා විනාඩි 15කින් මම දොට අරගෙන එනවා. එතකොට මේක මෙහෙම තිබුණොත් ආයෙ එකක් දෙනවා. දැන් මේක දිහා කොහොමද බලන්නේ? ඉතින් උන් ගහන බලයින ටිකක් ලෙව කාලා තියෙන පොඩ්ඩක් හපලා තියෙන ඊට පස්සේ නැත්නම් ඉලියට ගිහලා නටනවා. මේක දිහා බලන්න ඉන්න බැරි නිසා. මේ සෙල්ලම් ටික අපි පෙන්වන ඇතරම ළමයින්ගේ වැඩ පිළිලේ කොරල වැල්ලේ ඒ ළමයින්ගේ භාවනා කරන වෙලාවේදී මම කොහොනම් හරි ගැසලා දෙන්නම් බලන්න. ඊට පස්සේ මේ මනුස්සයා ඉන්ටර්විව් කරන අවුරුදු 40කට පස්සේ ඒ ටෙස්ට් එක කරපු එක නා මාෂ්මෙලෝස් ටෙස්ට් එක. මේ මිනිස්සෙක් යමක් දුන්නට පස්සේ ඒක දිහා දක්වන ආකල්පය. අවුරුදු 7 ළමෙක් මාෂ්මෙලෝස් කෑල්ලකට. ඒ තමයි අර බුදුහාමුදුර අපිට දෙන ආනාපාන. ඊට කියනවා මොනවා වුණත් ඔක දිහා බලන් හිටපන් කන්නේපා. එක්කෙකුට බෑනේ. ඌ එක්වර හොඳට පේන වෙලාව කනවා. එතන නොපෙනෙන වෙලාව කනවා. ඊට නැත්නම් පේන නොපෙන දෙක අතර මැද කනවා. එතන මේක නෑ කියලා කනවා. කොතනින්වත් අහුවෙන්නේ නැති වෙලාවක් නැහැ. මේ හතරටම අහුවෙන්න ඕන. හතරටම අහුවෙලා ඉතින් තමයි මේ ඔක්කොමලා ඉන්නේ හතරෙන් එක අනුකම්පා කරපන්. උඹත් අහුවෙලා තියෙන්නේ. උඹ සුවිදීත නැහැ. උඹ එක්ක තියනවා කියන තරහ වුණාම උන තියනවා කියන මනුස්සය හිතාගත්ත හැකි මූ ඉන්න මානසිකත්වය. ඒකට යාගේ මේ මානසිකත්වය කඩන හැටි මට දාන්න. මොකද මම කඩලා තියෙනවා. මම අහුවෙලා තියෙනවා. ඉතින් නැහැ කියන මානසිකත්වයක් තියෙනවා. ඒකට අර මනුස්සය දින ගහගන්න. වෙන ගහගන්න දෙයක් නැහැ උඹල කතා කරන්නේ මේ ආනාපානියක් ගැන. මේ මාෂ්මෙලොස් කෑල්ලක් ගැන. ඔබ ඔව් කියන ඔබ නෑ කියනවා. තිසරනට ඔව්ත් නෑ දෙකම කියන එකක් කියනවා. ඒසොට උගේ අර්ථය වාදේ කඩන්නත් මම මේ කාලා තියෙනවා. ආයෙනෝ ඔව්ත් නෙවෙයි නොවේ වෙයිත් නොවේ නොවේත් නොවේ ඒකත් වෙන්න පුළුවන්. මේ හතර දන්නවනම් ඒ මාසේ හතර එකක්වත් සාතික කරන්නේ. හතර එකට එකක් ප්‍රතිස්ථාපනය කරමින් සාපේක්ෂව ඉදිරියට යන එක. ඒ හතරම ඒගොඩට ගියේ නැත්නම් ඌ තීර්ණ පරිඥාව දන්නේ නැහැ. නිසා බුද්ධ ආගම කියලා එකක් ඇල්ලුවා නම් ඌ කාලා. එහෙම අල්ලන්න දෙයක් මේක නෑ. ඇල්ලුවා නම් අහුවෙලා. ඌ අල්ලලා තියෙන එක්කෝ මේ පූජා චාරිත්‍රකම වලට. එහෙම නැත්නම් සීලෙට. එහෙම නැත්නම් සමාධියට. ඒ ඔක්කොම කියලා විපස්සනා කරපු එක. ඌ ඊට පස්සේ පූජා චාරිත්‍ර කිරුවත් කරන්නේ ළමා දෙල්ලමක් බෙල්ල තෙල්ලම්පත් වෙනවා වගේ කරන ලස්සන කරනවා ඌ ඒක. ඊට පස්සේ සිල් රකින්න කියත් කරන්නේ ඕක ඒ නාඩගමට අදිනවා ඒ නාඩගම් ඇඳු මෙච්චරයි ආය ඕක මේ ඇඳුමේ තියෙන රජාදගේ දොට්ටුපාලේද කියලා එකම තමයි ඒකම සීමියොන් තමයි අදින්නේ රජාටයි දොට්ටුපාලේ දෙන්නටම તો සීලිය අල්ලන්න ඔච්චර දෙයක් නැහැ ඊට පස්සේ සමාජය කියලා කියන්නේ ඉතින්දි කියන්නේ වාක්‍ය ටික එම්බල ජඩේ ගනු කඩු එනු සටනට කියන ඉච්චරයි ඊට පස්සේ ඌට කඩුවකුත් දාලා රජකමකුත් නැහැ ඒ අර තුම්මන් අන්ති කියන ඌට ද්‍රවිඩය කියන්න බැහැ එනු දොර උඩ කියනලු. එනු දොර උඩ. අනිත් ඔක්කොම හොඳයි. මහතම දෙයකට කියන්නේ. ඌට නාටකමේ කටපාඩම් කරන එක විතර සමාධිය කියන්නේ ඊට පස්සේ දොර මේ ස්ටේජ් එකෙන් බැහැරට පස්සේ ඔය දොර උඩ කිව්වත් එකයි ද්‍රවිඩ කිව්වත් එකයි මෙව අල්ලගෙන කොච්චර අඳලා ඉනවද කියලා වන්න අපේ මේ භාවනා ලෝකේ අඳින හැම එකම අහුවෙලානේ අල්ලුවත් අහුවෙනවා මේ එක එකක් එක එකට සාපේක්ෂව යන්න නම් මේක ඉගෙනගත්ත නොයුතු අව්‍යාකට ප්‍රශ්නක් නෙවෙයි මොනවද තියෙනවා මේක ඉගෙන ගන්න. හැබැයි වාදයෙන් හෝ තර්කයෙන් අල්ලන්නත් බෑ. ඒ නිසා අපි විවේකයක් ගන්න හොඳට කාලා වෙලාවලි වාඩි වෙලා වැස්ස වෙලා අය ජොලියට කතා කර කර ඉන්නවා අව්‍යාකට ප්‍රශ්න. ඉතින් උංගෙ දෙනකොට හිතනවා මොකටද භාවනා කරන්න හැට මේවා මෙතේ නාටකත් කියලා පොඩ්ඩක් භාවනා කරොත් හොඳ නැද්ද? එහෙම නැත්නම් සමාධිය මෙතේට හොඳ නැද්ද කියලා නෑ ඕක නෑ සමාධියත් ඕනේ. නමුත් මේකත් ඕනේ. ඉතින් ඒක නිසා අපි මේකට සුතානුග්‍රහිතය කියලා දිනනවා. ඉතින් ඔක්කොටම එක පැත්තෙන් අල්ලන්න බෑ. එක එක නයි එක එක පැති වලින් අල්ලනවා. ඇල්ලුවාට පස්සේ මතක තියන්න තමා විශ්ීම තමා නිෂ්ප්‍රභ කරේ නැත්තම් මේ ජීවිතේ සමාධියක් ගන්න බෑ. පඤ්ඤා ප්‍රඥාව ගන්න බෑ. ඒ තමා විශ්ීම තමා නිශ්චිතනේ කරන්න අනුග්‍රහ කරන එකම සාස්ෘණ වංශේ බුදුහාමුදුරුවෝ විතරයි. ඒ නිෂේධන කරන එක තමයි අනාත්මය කියලා ගන්නෙ. ඒක ඉස්සලා ආත්මේ තේරුම් ගන්න ඕනේ. මම අල්ලන හැටි තේරුම් ගන්න. ඒකට අතාරින් හැටි තේරුම් ගන්න පුළුවන්. ඇල්ලීම අකුසලයක් කියලා බාරගත්ත කාට කවදාකවත් සැලීමේ කුසලතාවයේ අභියෝගයක් වෙන්නේ නැහැ. සෙල්ලක්කාරමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඇල්ලුවයි කියලා තරහකුත් නැහැ. අපි දන්නවා ලේත් මැෂින් එකට දාලා හුදුවට තිත්තට පොට කපන්න නම් යකඩට චක් එකට යකඩ ගැලේ හෙල්ලුම් කිටි කිටි කාලා අල්ලන්න ඕනේ. ඇල්ලුවේ නැත්තම් කැටයන් කපන්න බෑ. ඒ ඉස්සලා හොඳට අල්ලලා ඇල්ලුවට පස්සේ තමයි කපන්න. එචා මේ ඇල්ලිල්ල අල්ලන්න ඕනේ ආයේ මේ මොකಾದ මොකಾದ බදාගත්තා වගේ. ඒ අල්ලන්නේ මොකට නටන්න බැරි. ඊට පස්සේ ගලවලා දැම්මට පස්සේ අපිට කැපිච්ච කැල්ල අතර ගන්න පුළුවන්. ඊතන්ඩ ලේත් මැෂින් එකට දාපු යකඩ හෙල්ලෙන්න ගත්තොත් මොකද කට්ටට වෙන්නේ කියලා. කටට නෙවෙයි ඇහත් කොට්ට වෙනවා. ඒ අල්ලන්නේ කල්ලන්න මොකಾದ මොකಾದ බදාගත්තා වගේ. කපල යොරනට පස්සේ තරම ගලවන්න ඕනේ. ඒක තමයි දක්ෂකම චක්කකේ තියෙන්නේ. සෙන්ටර් කරන්න ඕනේ. සෙන්ටර් කරලා අල්ල ඊට පස්සේ කට්ට තිබ්බට පස්සේ ගානට කට්ට තිබ්බට පස්සේ ඔටෝ පයිලට් එක. align කරගන්න නම් සමාධිය ඕනේ. එතකොට මේ සමාධිය ගන්නෙ විපස්සනා ඉඳලා කපන්නයි. කපන්නේ මේ ආහසාවෙන් අල්ලගත්ත යකඩ කෑල්ලමයි. අන්නේ දෙක වෙයිත් නොවේයිත් කියන මම තමයි නැත්නම් රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන තැන තමයි තියෙන්නේ. මේක පූර්ව බුද්ධ ආගමේ තාමත්ම ප්‍රකටව ප්‍රසිද්ධව තිබිලා තියෙනවා. ඉතින් අපේ ඉතිහාසයේ යම් තැනකදී අපිට හැලිලා තියෙනවා. නමුත් හොඳට සමස්තය කියනකොට තේරෙනවා මෙන්න මෙතන හැයිලා තියෙනවා. මොකද කියන එකන බංකොලොත් වෙනවා ඒක. ඒ කියන්නගේ පෞරුෂත්වයේ බංකොලොත් වෙනවා ඒ ධර්මයේ කියනකොට. ඒත් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය. අටුවචාන් වහන්සේල බංකොලොත් කරන්නේ නැතුව කියවන්න ස්ථිර කරන්න හදලා කියනවා. පව්. තන්නේතිකම වෙලා තියෙන නිසා අටුවචාන්ගේ ප්‍රයෝජන ගන්න එතන තමන්ගේ තියෙනවා මේකේ සාධනීය පැත්තක්. අන්නේ සාධනීය පැත්තමයි තමා විශ්ීම තියනවා කියපු ආස්වාසේ තමා විශ්ීම නැති වෙන තරම් බලලා මේ දෙකම අහිංසකව ඉදිරිපත් කරන්න පුළුවන් නම් රූපය වේදනාවටත් ඔකෝම දාතයි සංඥාවටත් දාන්න පුළුවන් සංස්කාර වලටත් දාතයි විඥාණයට දාතයි මේක දැම්ම නම් අනිත් එක යකඩ මල්ලට කුල්ල ගැවුණා හාල් මල්ල ගැන අහන්න දෙයක් නැහැ මේක තියේදී වේදනාව ගැන හොයන්න හදනවා කියලා කියන්නේ යකඩ මල්ල තියේදී හාල් මල්ල අත ගන්න හදන කතාවක්. ඉතින් වේදනාවන ප්‍රශ්න කරන භාවනාවකට ඉන්නවා. විරුද්ධ වෙන්න බෑ. මොකද ඒ අතෝ ගියාත්ම කෙරුවා දන්නේ නැහනේ මේක. එහෙමනම් හරියයි. නමුත් සමූහයකට කියනවා කියතයි ඉස්ලාම රූප කර්මස්ථානය යල්ලන රූපේ මේ ඇති නැති ඇතිත්ටි නැතිත්ටි ඇතිත් නැත නැතිත් නැති කියන හතර භාවනාදී අහුවෙන හැටි බලපුවම අපි ගොත ගෑන හැටි බලන්න. අපි මත් වෙන හැටි බලන්න. අන්නේ මත් වීමට ඉඩ නොතබා බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේක හෙලි කරපු දවසේ කර්මස්ථානාචාර්යවරයා ඥානවන්තයෙක් නම් එයාගෙන් ඒක අනුමත වෙනකොටම අකාලිකවම තමයි තේනවා භාවනා දියුණුවයි කියලා. අනිවෙනි දියුණුවකට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිර දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතන පැයකට වැඩි වෙලාවක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා කෙසේ නමුත් තව විනාඩි සුවල්පක් අපිට ගත කරන්න පුළුවන් කාට හරි මේ සම්බන්ධව හෝ නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව හරි සභාවක සාකච්ඡා කරොත් හොඳයි කියලා හිතන මාතෘකාවක් ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවා ඉදිරිපත් කරන්න කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් එහෙම නැත්නම් අපි ඉත්තාවතා ചാදී ගාථා සජ්ජායනා කිරීමේ සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. භාවනා විදිහට කරනවා ඒක අපි මුලින්ම ද්වේෂය ඉදිරියට කියලා දැක්කම හිතනවා හිතනවා කියලා ඒක බලන්නේ ওই දිකට තව විකල්පයක් දාන්න පුළුවන්. ඒක තියෙද්දි මූල කර්මස්ථානේ බලන්න පුළුවන් නම් මෙනෙහි කරන්න එපා මොකක්ද? ද්වේෂයක් කියලා මෙනෙහි කරන්නත් එපා, හිතවිල්ලක් කියලා මෙනෙහි කරන්නත් එපා. ඒක තියෙද්දි මූල කර්මස්ථානේ පේනවනම් මේකට මෙනෙහි කරන්න ගිය ගමන් හිත මූල කර්මස්ථානේ ගිහලා මේකට යන්න. ඒක හොඳට බලන්න ඒ ද්වේෂය තියෙද්දිම ඉතිවිල්ලක් වශයෙන් හෝ ද්වේෂ වශයෙන් කායික වශයෙන් උත් වෙන්න පුළුවන්. තමන්ට ඒ හරහා මූල කර්මස්ථානේ බලන්න පුළුවන් නම් මෙනෙහි කිරීමෙන් කරන්නේ අවධානය අනවශ්‍ය විදිහට පාපයට ඇදලා දානවා අර මූල කර්මස්ථානේ තියෙදි. ඒ නිසා මට අහන්න වෙනවා එතකොට ඔය द्वේෂයේ තියෙද්දි द्वේෂයේ හරහා द्वේෂයේ විනිවිදලා ආනාපානේ බලන්න පුළුවන්කම තියනවාද නැත්නම් සක්මන් කරනලා නම් සක්මන බලන්න පුළුවන්කම තියෙනවද? එහෙමනම් ඔය gedara ගෑණි ඉඳදී අල්ලපු ගෑණික විතර ගන්න ගියාම දීගෙට මොකද වෙන්නේ? අල්ලපු gedara ගෑණි ලස්සනයි. ඒක වෙනම කතාවක්. නමුත් මං හොරෙන් ගිහලා ඔයා ඉන්න මම ෆොටෝ එකක් අරගෙන ඉන්නම් කියලා ගන්න ගියොත් දක්ෂ විදියට වැටපයින්නත් ඉතින් තියෙනවා සිරසලූෂන් දාලා හොඳ ෆොටෝ එකක් ගන්න ඉතින් තියෙනවා ෆොටෝ එක දකින්න දකින්න ගන්න හැම ප්‍රයත්නයකද වෙන්නේ ගෙදර ගෑනිත් එක්ක දින සම්බන්ධ වෙන තියෙනවා ගෙදර ගෑනි බැලුව ගෑනි. ඒගේ මූල කර්මත්තානේ තියේදී කොච්චර ලස්සන දේවල් තිබුණත් හැකොනේ බලන්න අර කඩප්පුලිකමට. මේ ෆොටෝ ගන්න යන්න එපා එතකොට අහු වෙනවා. මේ තේරුම් ගත්තද? ආ එහෙනම් දැන් තව එකක් අහමු බෑ. බලන්න අවධානය යොමු කරන්න ඕනේ ද්වේෂ සිදුවෙන්න තියෙන විදිහට ඒ ද්වේෂ සිදුවෙන්න අපිට සම්මන සමාධිය ඒකට සම්මත අර ප්‍රශ්නමයි නමුත් වෙන උත්තරයක් මම දෙනවා. ඒ දැනෙන 10 නැත්නම් 10 පිළිබඳ දැනීම වාසනාවක්ද අවාසනාවක්ද? මේ මට දැන් 10 අස්පනා අපිට පේනවා. පේන්නේ 10ක්. ඒක භාවනාවට අත්වලද්ද අරියාදුවද? අපි ඒක තියෙම ආනපන ගැන කතා කරන්න එපා. මේ අෂ්පනා අපිට 10ක් දැනනවා ද්වේෂය නිසා ඒ 10 දැන ගැනීම භාවනාවට අත්ලක්ට නැත්නම් භාවනා ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් භාවනාවට අරියාදුවද? මට දැනලා තියෙන මේ කාරණාවට ඒක හොඳයි කියලා දැනනවා මොකද? ඒක හොඳයි. මට ඒක කියන්න බෑ. මොකද්ද හොඳ කියන්නේ? ඒ කියන්නේ දැන් මම දේශ පිළිබඳව ඕඩම් පීඩාව නෑ මේ දේශ පිළිබඳව තමයි දැන් මේ පීඩාව හටගත්තා කියන එක මට මේ මේ වටින දෙයක් වෙනවා ඊට පස්සේ මගේ හිතින් වෙනවා ආයේ මේ දේශ පිළිබඳව මේ 10 යාම මේ දේශ පිළිබඳව නෑ නෑ ඉතින් ඒක හරි හොඳ නෑ කියන තැන ආවනම් හොඳ නෑ කියලා කියන්නේ මේ දැනුමට කරන අවැඩීමද දැනුමට කරන බාධාවද ඊට පස්සේ මට දෝෂ වෙච්ච ලියෙන්න එපා මට 10 එන්න එපයි කියලා ඒ වෙනාව වෙන හිතිපිල්ල මේ භාවනා වර්ධනයේට පැන් වැඩිවීමක්ද එහෙම නැත්නම් මූණට ඇසිඩ් ගහිලා මම කැමති අනික් කට්ටිය මේකට සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නම් මේක තේරුම් ගත්තා නම් කවුද අනික් කට්ටියගේ කට උතර ගත්තොත් මේ කාට මර දඬුවම මන් නියම කරයිද කාට රජකම දෙයිද කියලා මට කියන්න බෑ මාත් ඉන්නේ සාකච්ඡාවේ විතරයි මේ தත්ති තේරෙනවද කාටවත් කවුද කැමති මේකට ජූරි සභාවට එන්න නෑ නෑ ප්‍රතිපස්සේ කතාවට මේ කියන්නේ වෙනවාසේ 10 දැනෙන්නේ කොහොමද මේක ඒක තමයි දැනවයි කියන්නේ තමයි සතිමත්ව ඉන්නවයි ඔව් එතකොට ඒක මීට පස්සේ නොයේවා කියලා හිතුවොත් මේකයි කොයි එකද මම යන්නේ. මේ 10 දැනෙන එක හොඳයි. මොකද මේ සත්‍ය ප්‍රයෝජනයක්. සත්‍ය. ඒකට පිටිපස්සේ කියන නැද්දකේ මීට පස්සේ නම් 10 නොවා කියලා. ඒකට මොකද වෙන්නේ? ඒකට දැන් මේ ඉන්න මම පිටිපස්සේ කියන එකද මම යා. නැත්නම් මම මාගේ කියන්න ඕනේ. දැන් ඉස්සරහින දැනුම. ওই දෙක අතර අපේ මොළ දෙකක් පුදුර දෙන්නේ මත දෙකක් තියෙනවානේ. මේකනේ කාංකා විතරන විසුද්ධිය කියන්නේ. මේකනේ මේ අපේ අන්දබදල්. මෙතන බුදුහාමුදුරු නෑනේ. දැන් අපි කඩුව දෙන්නේ කාටද කපුව දෙන්නේ කාටද? මට තේරෙනවනේ යන්නේ සාකච්ඡාව කියලා ෂුවර් නේද අපි කියන එකනේ යන්නේ. හරි අපි සාකච්ඡා අපි ගමු මොකද කියන්නේ? මොකද කියන්නේ ඇති කිරු මොකද? 10 දැනෙන්නේ සතියේනේ. ඉතින් ඒකහන්ද මේ මම හොඳට සතුටුමත් වෙලා කියනත් ඉතින් ලොකු. නෑ නමුත් අර පිටිපස්සෙන් එනවනේ මේක මට නොවේවා කියන එක ඒකට මොකද්ද උත්තරේ? නෑ ඒක නොවේවා කියලා මේ ඒක නොවේවා කියලා කියන්නේ ඉතින් භාවනා කරන අරියාදුවන් ඒක නොවේවා කියලා හිතන්න අවශ්‍ය නැහැ. නොවේවා කියන කර නැවතත් 1000ක් කියන්නේ. ඒකෙන් නැවත දේශෙදි දෙන්න. ඒකට ලොකු සංහංශ දෙන්නේ මේ තරහක් එන්න ඉඩ තියෙනවා කියලා ලෑස්තිලා යන්නේ කියනවා. මෙන්න සත්‍ය අවබෝධ වෙනකොට කොහෙන් හරි පෙරක දෝරු මත එනවා. මේක නොයේවා කියනවා. ඒක දැනගන්න මේ නොයේවා කියන එක පැමිණීම තමයි කෙලෙසි. ඒක තමයි මායя. ඒක සමාදන් වෙන්න බෑ බෑ ලෑස්තිලා යන්න ඕන. මෙහිම හරි පාරේ යනකොට මේ එක එකන බහුරූපෝලම් පාන. ඒ පාන්නේ අවධානය ගන්න පැත්තකට. එතකොට ඒ පිළිබඳව මට භාවනා කරනට ද්වේෂයක් එයි. 10ක් එයි. ඒ 10 අපේක්ෂා වීම යෑම කියන එක බෞද්ධද කියලා හිතන්න බෑ. භාවනා කරනකොට ද්වේෂයයි කියලා අපේක්ෂා කරනවා. භාවනා කරනකොට 10යි කියලා අපේක්ෂා කරනවා. මේ අපේක්ෂා කිරීම සදාචාරයත් එක්ක කොහොමද අපි ගලපන්නේ? අපි හිතන්නේ භාවනා කරන ද්වේෂය නොආයුතුයි 10ක් නොයා යුතුයි සියලු සම්පත්‍ය ලැබෙන්න ඕන කියලානේ. ඉතින් කාටද භාවනාව එතකොට විකුණ ගන්නකොට කවුද ගන්න කැමති? භාවනා කරනකොට 10ක් එනවා. උඹට ද්වේෂයක් එනවා. ඒකට ලෑස්තිලා බලයන් කිව්වොත් කවුද එන්නේ භාවනාවට කියන්න බෑ. බහන්ට ආපු යකන්න බැඳගත්ත බෙදේ කරන්න දෙයක් නැතිව ගහනවා. ඕගොල්ලන්ට වෙන යන්න අතක් නැහැ. ඔල බහැලා නිසා ඕගොල්ලන්ට කියයි. ඒ නිසා ඔය බයිලා කියන්න එපා ආදුනිකයට. භාවනා කරන 10ක් එයි. අහනකොට ද්වේෂයක් එයි. උට ලෑස්ති වෙලා බලයන් කිව්වද මොන රේද්ද? ඊට වඩා හොඳයි බාරකට යන්නේ. ඊට වඩා කාණිවල් එකට යන්නේ. දුරුද මං කියන්නේ. නිසා මේ මැදදි කියන බණ කියන්නේ යෝගාවචරය දිනු වෙන්න හදලා දෙන බණ ආධුනිකයට කියන්නේ වා. ආධුනිකයට කියන්නේ කවදාකවත් 10ක් නැගෙන්නේ අපි අම්බේ කියවද කොයිද බාරකට 10ක් නේ තමයි බොදෝ ඉතින් කෑ ගන්න ඕනේ. කදාක ද්වේෂය නෑ ද්වේෂය සම්නිකරණි පැත්ත මෛත්‍රී කැට කැට එන්නේ කියලා තමයි කියන්නේ. ගියාට පස්සේ භාවනා කරන්නේ උන්ට විතර තද වෙන ලෝකයක්. භාවනා කරන්නේ උන්ට හොස්සලගේ මැස යන බැරි ලෝකයක්. මට දවසින් දවස පේනවා මොනම විදියකින්වත් මේ පලාසි අල්ලන්න කැමති ඌ අල්ලගන්න එකමයි. පොඩ්ඩක්වත් එහාට වෙන කැලේ. උන් දනුකම්ප ගන්න එක තමයි මේ යෝගාවචරණික ජීවත් වෙනවා කියන්නේ. තමක් ගන්න තපෝසුකෝ කියන්නේ මේ භාවනා කරන්නේ උන් විතර තුප්පහි කුම්මහි එහෙම නැත්නම් දඩබ්බර එහෙම නැත්නම් කියනවා අහිංසකම කිසිම නැති මම කියන්නේ ඔලමුල ඉතින් જાතියක් නෑ හැබැයි ඒකට ප්‍රෝග්‍රස් එකක් වෙන්න මේකටලේ අල්ලගෙන තියෙන්නේ මොකක්ද එකක් ඒක ඔප්පු කරන්න ෆයිට් එකක් දෙන්න ඒක දිහා බලනකොට නෝනේ ඉතින් නොදරුකමට මෙහෙම කෙරුවට මොකක් කවදා හරි මේක බාරගනින් බාරගත්තට මොකුත් වෙන්නේ ඒක ගුණයක් ඒක පුලුල් ගතියක් මේ හොඳට ආනපනින් ඉඳද්දි ප්‍රතිශේෂ වෙනවා ද්වේෂය එනකොටම 10 එනවා. 10 පිළිවන් දැනීම මේ ආනාපාන අතවාසියක්. මේ සතියට අතවාසියක්. කරදරයක් කෙරුවොත් ආනාපාන පේන්නේ නැහැ කියලා චෝදනා කරනවා. කරදරයක් නැහැ මේක හරි කියලා බලුවොත් එතකොටම ආනාපාන තියෙනවා. සතියක් තියෙනවා. ඒකට ද්වේෂයක් තියෙනවා. ද්වායයක් තියෙනවා. ඌට පේන ප්‍රශ්නයක් නැහැ. සතිය හුත්තට තීව්‍ර වෙලා. හුත්තට ෂාප් වෙලා. ඒතර පේන 10 null and void. ඒක ඒක අපි අහෝසි වෙනවා. ඒ ඒ ද්වේෂ මොකද අපි අපේක්ෂා කරගෙන යන්නේ. මෙතෙන්නේ මේ යකා එන්න ඕන. දැන් මතුරනකොට සීරියක් ආවොත් උට හදපු ලේ කොට තියෙන්න බෑ. කොට්ටෝරු අයක දෙන්න බෑ මේ වෙලාව ඌ දිව්වොත් එහෙන මොකද කරන්නේ? සීරියක් ආවනවා. බෑ ඌට කියන්න ඕන උග්ගහ තියෙනවා. අලියාවොත් ඒක දීපන්. ලේ කොට දීපන්. මං දුම්කපලාල උන දුම්මල ටිකක් දාපන්. මේ වෙලාවේ මං කතා කරන දේව භාෂාව. මං කතා කරන්නේ ඉතින් පරල වෙලා. පරල වෙනකොට බය වෙලා දිව්වොත් කුට්ටෝරුවා. කොයිද තොවිලක් නැට. කුට්ටෝරුව නෙවෙයි කපුවක් දුවනවා. මන්තරේ ජප වේලෙනකොට කපුව පෙරගත්තොත් මේ හද දෙයියනේ මට මේ ක්ලාන්ත වෙනවා මාව අල්ලපන් කියලා කතා කරා. මං දැකලා තියෙනවා කපුව මායන් වෙනකොට කොට්ටුවට කතා කරලා මාව අල්ලපන් කියලා තියෙන පචේනේ. මාළප මාළපන් කියලා වැටෙන්නේ මේ හද. ඒ කියන්නේ එහෙම මායන් වෙන්න පටන් ගත්තට පස්සේ පස්සේ මායන් වුණා වගේ බොරුව කරතැයි. ඉස්සෙල්ලම හයම් වෙන්නේ ඇත්තටම මත මන්තරේට. ටිකක් කිනෝට ඉඳපු ගමන් මහලනවා කියනවා. <laughs> ඒ තිබ්බරු. අර ගහ ගන්න කරපම මහලගෙන මහලගෙන කියලා ගහන්නේ. අල්ලගෙන ඉමව මහලගෙන ඉමව කියලා ගෑනට කතා කරනවා. ගහන්න යන්න. ගහන්න යන්න දෙන්න එපා අල්ලගෙන කියලා කියනවා. ඉස්සෙල්ල කියන්නේ අල්ලන්න එපයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒකෙන් තේරෙනවා මේ සංකල්ප සහ යථාර්ථ අතර පටලවිල්ල. ඒ මතරලා පුරුද්දෙච්ච කාට මන්තරේ මොනේ නෑ පරලවෙන්නේ. ඒ බොරුවට පරලවෙන්නේ. ඒ වගේ මෙතනදී හරියට වැඩේ යනවනම් ද්වේෂය එන්න ඕනේ. පරිලාහි එන්න ඕනේ. පරිලා කියන්නේ 1000යි. ආත්මයෙන් තමයි ලෑස්තිලා ගියා නම් ඒක ඒකෙන් තමයි අවධානය අදින්න හදන්නේ මෙනෙහි කරනවා දහනවා නැද්ද කියලා නේ. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. මෙතන ඇහ ගහගෙන ඉරපන්. මේ ඔක්කොම තියදී ආනපනේ දුවනවා. බුදුහාම කියන්නේ දෙන කිරිත් පැටියක් බලාගෙන තනකොළ කනකොට පැටිය දිහා බලපන් ඒක මේ දෙවෙනි ඵලයේ තනකොළ ටික කපා. පැටිය දිහා බලන් තනකොළ කෑවොත් පැටියට කිරි නෑ. දැන් එක හැකින් දර බැටරිය බලපන්. පරාසය ඇසෙන්නෝ නම් ගණන් ගන්න එපා. පේන්නේ නැති හරිය හිටියොත් <gasps> කර කෑ ගන්න. එතන පැටිය යනවා වලිගේ උඩ තියාගෙන. එතන ගියා තනකොළ කනවා. එහෙම නැත්නම් ගන්නක් නැගුවෙන් තනකොළ කන වෙලදෙනගේ උඩ තියෙන හොඳ තන නිලක්. එයා උඩ කකුල් දෙකින් මේ කකුල් කකුල් දෙකම දෙකෙන්ම බර දීගෙන කන්නේ මේ හෙලේ. ඒකට එයාට හිතුනොත් උඩට යන්න ඕනේ කියලා. එයාට සිද්ධ වෙනවා පස කකුල් දෙක ළඟට ගන්නේ. ඒකට උඩ කකුල් දෙක හොල්ලන්නේ නැතුව තියන්න eBay. උඩ කකුල් දෙක ෆුල් බර ගණගෙන තමයි පස කකුල් දෙක ඊට පස්සේ පස කකුල් දෙකට බර දීලා තමයි උඩ කකුල ගන්න හෙල. උඩ තනකොළ නිල්ලයි. මේ කකුල් දෙක පිටිපස්සේ දෙක උසනට ඉස්ස දෙක ගැලුණොත් මොකද වෙන්නේ? එතකොට වේදනාවයි 10යි ගැන හිතන කියලා ආනාපානෙන් හිත ගැලවුණොත් මොකද වෙන්නේ? තනකොළ උඩ තියේදී දෙල දෙටි ගහලා වැටෙනවා පල්ලයට. ඉතින් මේක තියාගන්න මේ ඔක්කොම තියදී උඩ කකුල් දෙක හයි වෙලා තියෙනවා. එක හැකින් ආනපානේ බලන්න. ආනමනේ කැඩිලා නැහැ කියන හැකි සංඥාව තියෙනවා. සතිය කැඩිලා නැහැ. එහෙමනම් මේ වෙලාවේ බහු බහුරෝකෝලන් එන එක අපේක්ෂා කරන්න. ඒක නාස්තික වාදයක් නෙවෙයි. ඒක මේ දුක පැතීමක් නෙවෙයි. පතන්නේ වේදනාව. පතන්නේ තාහි. පතන්නේ ද්වේෂය. ඒක අර පවතින ආනාපාන දිගට පවතින සාක්ෂියක් කරගන්න එක නිවන් දකලා. ඌට කියනවා සුතවාරිය ශාවකෝ කියලා. මේක බලන්න ගිහලා අරක විස්තර බලන්න ගියොත් එමේ මේකත් ඇරලා අර ගමරාට උඩ යන ගමන් කුරුණියේ සයිස් එක කියන්නේ ගියාම මොකද වෙන්නේ? උඩ වලිය අතරින්ද වෙනවනේ. ගම පිටින්ම කන්දෙන් පල්ලට කොණ්ඩුම් පෝ. යෝගාචර ඊටාම තීර්ණාත්මක දැනගදී අත්‍යවශ්‍ය දේ අතහැරලා මේ දෙවණියට මතුවෙච්ච ද්විතීය කාරණාවට යන්නේක ඒකට චපලකම කියලා කියන්නේ. වංචනික ගතිය කියලා කියන්නේ. ෂටගතිය මොකද මේ වැඩිපුර ලාභ ගන්න හදන. එතකොට වෙන්නේ මොකද? තිබුණු තිබුණ එකත් ඇහිරෙනවා. මේ වෙලාවේදී බලන්න මට ආනපන කැඩෙන්නේ නැහැ. සතිය කැඩෙලා නැහැ. මේ මේ අතුරු ඵලය මේක මෙයා බලන්නේ මම පැත්තකට අදින්න. මේක මෙනෙහි කරනවද නැද්ද? ද්වේෂය මෙනෙහි කරනවද? දාහය මෙනෙහි කරනවද කියලා මහා ඥානාන්විත ප්‍රශ්න කියනවා. අන්නේ කරපචේ. මේ පරණ ගුරුදු උදු එදිනදා ජීවිතයේ තියෙන ආනාපානයයි සතියයි තියෙනවනම් ඌ බේරිලා. ස්මාර්ට් වෙන්න ගිය ගමන් ඒක තමයි යෝගාචරයේ වෙලා ලාභ සත්කාර දීමෙන් තමයි වටන්නේ. අතිරේක ලාභ දෙනවා. අතිරේක ඥාන දෙනවා. ඉතින් මෙයා මේ අර පුරුදු එකතල අරකට ගිය ගමන් අරකට නැහැ මේකත් නැහැ. ඉතින් බුදුහාරගෙන උඹලට සද්ධාව නැහැ. මේ අතරමඟදී හම්බෙච්ච ද්වේෂයක්. අතරමඟ හම්බෙච්ච 10ක් අල්ලන එක මිනේ කරන්නද නැද්ද කියලා අතුරු තර්ක නගනවා. එතකොට ඔබ ඉබේම ආනපනේ නැහැ කියන්න කටවචනේ පුරුදු කරලා. තියෙන ආනපානෙම. තියෙන සතියෙම නැති වෙන කවදා හරි හිතනොත් ඒ වෙලාවේදී ඥානෙ පාවිච්චි කරලා අර තිබුණු සම්බන්ධය තියාගෙන මේක ඕනේ නම් කරපන්න නැත්නම් එකයිට. හරිම අමාරුයි. ඒතන කමටාර සුද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ එක එක කනට එක මත ප්‍රකාශ කරන හිතේට කරම සතුටු වෙනවා. ඒක බුදුම තේමෙ යන්න ඕනේ. ආනාපානයේ මේ අවස්ථාවේ අපිට මොනම ආකාරයකින්වත් ඒකෙන් කරන්න බැයි නෑ. ඒකට අපිනේ සුද්ධ ද්වේෂයනේ. ඒකට මෙනෙහි කරත් එකයි නැතත් එකයි. ඒකට ද්වේෂය විතරයි තියෙන්නේ. මෙතෙන්දි බලන්න ඕනේ එහෙම එකක් වෙනවා එන්න පුළුවන්. ආපු ගමන් ආතපාත වෙන්න එපා. ඔය තියේදි බලපන් ඕක හරහා වහනපන මෙනේ කරන බෑන ආනපන තියෙනවනේ. යථාර්ථ වශයෙන් තියෙනවනේ. මැරිලා නැහනේ. ඒ නිසා මේක හරහා බලන්න පුළුවන්කම තියෙනවා යාට තියෙනවා තීක්ෂණ බුද්ධිය. එදෙන ගැලවුම් මාර්ගේ නෑ කියන තමයි හිත හදන්නේ. ගැලවුම් මාර්ගේ නෑ නොකිය ඉන්න එක තමයි යෝගාවචරය කියන්නේ. බුදුන් නෑ දැන් කියනවා කට්ටිය නෑ නෑ ඉන්නවා. බුදුහාමුදුරු ඉන්නවා මම මුළු ජීවිතේම මම දීලා තියෙන කෝ වෙන්න බෑ මම පෙන්නන්න ඕනේ නැහැ. උඹට පේන්නේ නැත්නම් නිකන් හිටපන් මට පේනවා. නිවනක් නැහැ. ඕ උඹට නැහැ. මට තියෙනවා. මම ඒක තමයි මේ සිවුරක් දාගෙන ඉන්නේ. උඹට නැති නිසා තමයි උඹට බැරි උඹ නිකන් හිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට නැහැ කියන්න උඹට බෑ. කෝ එන පෙන්න බෑ පෙන්නන්න ඕන කමක් නැහැ. මට එimhe ගහපා දෙන්න ඕන කමක් නැහැ කියලා තියෙනවයි කියන හැකි සංඥාව ගන්න. වෙලා අනපන තියෙනවා. මට තේරෙන්නේ නැහැ. මට සංඥාවට අහු වෙන්නේ නැහැ. වේදනාවට අහු වෙන්නේ නැහැ. වෙනම කතාවක්. නමුත් තියනවා කියන එක නැත්තම් අපි මේක කොහොමද රජ කරවන්නේ? මේක උසස් කරනවා. ඒක තමයි මේ Taman විසින් Taman නැහින ප්‍රඥාව. ඕක තමයි විද්‍යාව කියන්නේ. ඒක මේ යථාර්ථය අවබෝධ කරගන්න තියේදී අපි භෞතික විද්‍යාව ඉගෙන ගන්න පිටරට යනවා. පිටරට කියලා වෙනම භෞතික විද්‍යාවක් නැහැ නේ. එකම භෞතිකේ නේ තියෙන්නේ. තියෙනවා මෙහෙදිත් තේරෙන්න eBay. ඒ ඉන්න හොඳට පච කියන්න පුළුවන්. ඌ ඒ පචේ කියන්නේ හොඳ ගාණක් අරගෙන. මෙහි තියෙනවා බඩු තියෙනවා. මාකටිං නෑ. ඒ යන රසායන විද්‍යාව ඉගෙන ගන්න. මොන බොරුවක්ද? උණ්ඩ කියලා වෙනම රසායනයක් තියෙනවනේ. මේ තියෙනවා අපි විකුණන්නේ නැහැ. බඩු තියෙනවා අපි විකුණන්නේ නැහැ. ඒ වෙනුවට අපි කියනවා රසායන විද්‍යාවට බාජි විද්‍යාවට වැඩි හොඳයි බුදුහාමරගේ විද්‍යාව. අයියෝ ඒකෙන් කිසිම ජොබ් එකක් ගන්නත් බෑනේ. කිසිම ක්වොලිෆිකේෂන් නැහැ. දැන් මෙහි ඇවිල්ලා අවුරුදු 8ක් හිටියත් කවදා සෝවන් සාති කියලා ඉෂු කරන්නේ නැහැ. බර ගන්නක් ඉන්නවා මේ අනාගාමී සාධකේ සකදාගාමී සාධකේ ඉල්ලන්නට බලාගෙන ඉන්නවා. ඒවා ඉති වැඩ නැන්නේ මේ ඊටර කාදාක් කොන්නෝකේෂන් එකක් නැහැ. උපාධි ප්‍රදාන උත්සවයක් නැහැ. වැඩ ගන්නවා මැරෙන්න. ඉතින් මිනිස්සු නිසා ඊට පිට වැඩි හොඳයි මේ ළඟප දින විශ්වවිද්‍යාලයට කියලා ෆිසික්ස් වලට ඩිග්‍රියක් ගත්තා නම් ජීලා ජොබ් එකක් ගන්න පුළුවන්. ඉතින් කොහාටද ඇදෙන්නේ මිනිස්සු? ඒක ගැන අපි කලබල වෙන්න ඕනේද? කලබල වෙන්නේ නැහැ. මේක තමයි ක්‍රමය. පුළුවන් නම් කවම බැත්නම් කවම. ඒ නිසා ඒ වෙලාවේදී ওই ප්‍රශ්න වෙනවා. කියන්නේ භාවනා නොකරපු එකනට ද්වේෂය ආපු ගමන් මොකුත් නැහැ ඒ කියන්නේ ද්වේෂෙම නේ කරන. ඒතර ප්‍රශ්න නැහැ. ඒතර මේ දෙකක් නැහැ. තියෙන ද්වේෂය විතරයි. ඇත්තටම මේක වෙන කෙනෙකුට ද්වේෂය මෙනෙහි කරන එකටත් වඩා ඒකට තියෙන පුළුවන් ද්වේෂය නැති වෙලාව බලලා අනපාන හුරු කරන්න කියනවා. ද්වේෂය තියෙන වෙලාවේ අනපාන වඩන්න යන්න එපා. ඒක බුදුහාමුදුර කියලා තියෙන ක්‍රමයක්. ලෙඩ වෙලාවේ භාවනා පටන් ගන්න එපා. කලබල වෙලාවේ භාවනා පටන් ගන්න භාවනා පටන් ගන්න පුළුවන් තරම් සෑහෙන ප්‍රශස්ත තත්ත්වකදී. තරුණ කය, කලු කෙස්, ජීවිතය යථා වයසේ ලෙඩ රෝග නැති වෙලා කවුද හත් දෙයනේ කරන්නේ? ඒක තියෙනවා කානිවල් යනවා. ඒ තියෙනවා සූදු කෙලිනවා. මාරකට ඒක අහලා තියෙන නිසා අපිට අහුවෙච්ච වෙලාවට පුළුවන් තරම් කය නිරෝධ කරගෙන මනස නිරෝධ කරනවා යන්න. භවනා කරන්න ගියාම බහුරූපෝලම් ඔක්කොම එනවා. 18 තනි සේරම එනවා. ඒ ඔක්කොම තේ ධානාපණේ අමතක කිරු නැත්තම් හොඳ නිවෙන්නේ. මේව එන්න එන්න නිවනට ළඟයි. ඒක තියෙනකොට ආනාපානේ අමතකුණා කියනවනම් තාම සතිය දියුනේ. සතිය මට්ටමට ඇවිල්ලා නැහැ. ඒ නිසා යා කියන්නේ මේ වෙලාවේ භාවනා දියුනේ වෙන්න බෑ දුඹුරු පෙන්නේ. කුණාට මොදේ නැව පදින්න එපා නතර කරවා. නැගුණා දාපන්. කුණාට නැතිලා පුළුවන් තරම් ආනාපානේ ඉහළ මට්ටමට ගන්න. වගේ කරබර තියෙන වෙලාවට ට්‍රබල් වෝටර් එකේ යන්න පුළුවන් ඒ සාමාන්‍ය මට්ටමේ. එතකොට තේරෙනවා මේක තමයි දැරීමේ ශක්තිය කියන්නේ. මේක තමයි අපේ ඉවසීමේ ශක්තිය කියලා කියන්නේ. එතකොට එයා ලොකු පරාශයක වැඩ කරන්න උරු වෙනවා. එතකොට තමයි විරුද්ධ පක්ෂයේ නායක කෙනෙක් එක්ක මේ ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හිතේ නැත්තම් ගේමක් නැහැ. හිතේ නැත්තම් මේ චිත්‍රපටයේ ජවනිකාවක් නැහැ, ජොලියක් නැහැ. විරුද්ධ පක්ෂයේ ඉන්න ඕනේ. ඒක ඕනෑම කම්පැනි එක කවුන්ටර් ආගියුමන්ට් එක ඇතුලෙන් හදනවා. මේ මොනවාද මේ adulterated project product එකට ඇතුලෙන්ම හදනවා. හදලා කියනවා අපි ළඟ සුපීඩි එක තියෙනවා. සෞත්ව එකක් තියෙනවා. ඒකට කාටවත් බැලලා බීඩිය ගහන්න ඉඩක් නැහැ. දෙකම හදනවා. යාම ආගියුමන්ට් එකක් දාලා කවුන්ට් ආගියුමන්ට් එකක් ඒගොල්ලෝම දානවා. ඒක තමයි ඒක ගැල්වනයිස් වෙන්නේ. කවුන්ට් ආගියුමන්ට් එක විරුද්ධයෙන් ආවොත් ඉවරයි. එසේ ඇතුළෙම තියෙන්න ඕනේ මනස දෙපැත්තෙන් අල්ලන්න. මෙහිමුත් අල්ලන්න පිටපැත්තෙමුත් අල්ලන්න. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමය. අපි මේ බුද්ධ ධර්ම යන්න හදන්නේ මේ පැත්තෙන් විතරක් අල්ලන්න. බෑ කරන්න බෑ. ඒ නිසා දෙපැත්තෙන් අල්ලන එක තමයි ලොකු සාන්තික වචනේ ලෑස්තිලා යන්න. මේ ලෝකේ තියෙන කැත සේරම එනවා. ඒ තියෙදි ආනපන බිම දාන්න නැතුව, කඩිය බිම දාන්න නැතුව, ඒ කැත තියෙදි ආනපන දින්න පුළුවන්. ආනපන කවදාකවත් ඒ ද්වේෂෙත් එක්ක ගැටුමක් ඇති කරන්නේ නැහැ. 10ත් එක්ක ගැටුමක් ඇති කරන්නේ. 10 සතිය ඥානයක් වෙනවා. සතිය තියෙන බාට ලක්මක් වෙනවා. මම දැන් මේ අපි සාකච්ඡා ගියා උත්තරේ හම්බුණා. තේරෙන ටික කියහන් කොහොමද තේරුම් ගත්තේ? ඒ ද්වේෂය එන්නේ මගේ හිත කඩන්නයි. ඒක ලියන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා නානා රුදු වේසමවා මග අවුරන්නේ Taman දැනට මග අවුරන්නයි මෙයා ඉන්නේ මම බලන්න ඕනේ ආනාපානෙත් එක්ක ඉන්න. ආරදිසාසී හින්දුවක් මම කියන්නේ. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා. වඩ කියන්නේ උපක්ලේශ කියන. ඒ ඉන්නේ මේ මග අවුරන්නේ. ඉතින් මෙයා වෙනෙහි කරන්න යනවා කියලා කියන්නේ මග විහිං අවුරුව ගන්නවනේ තමයි. අර මාසයල සාක්කිය දෙනකොට තමයි පැනලා දෙන්නේ. දැනගන්න මෙයා එන්නෙම එක්සෙන්ට්‍රික් කරනවා මම හොල්ලන්නේ. මම බලන්නේ මෙනිවිලි මෙවැනි තත්ත්වයක් හදද්දී ආනපානය සරණ අතාරින්න එපා. පිහිට අතාරින්න එපා. ඒක ශ්‍රද්ධාව කියන්නේ. ඒ තමයි බුද්ධ ශ්‍රද්ධාව. ධර්ම ශ්‍රද්ධාව. ඕකප්පන ශ්‍රද්ධාව. ඒක නැත්තම් අනේ මේ පොඩි දෙයක් ආපු ගමන් මේ ආහලිය ආපුව මනසත් එක දුවනවනම් උත් එක බුදුහමර වැඩි දුර යන්නේ යන්න බෑ. උපාවදීලා. අහිංසකයි. අතරම අහිංසක බණින්න වටින්නේ මේ සාකච්ඡා කරන්නේ ඉතින්දි ගැම්මක් කරන් දෙන්න. මේක එනවා පුතේ. ෂුවර්. ඔය එන්නෙම මාග වවුරණ්ඩයි. තණ්හා නානා රුදු වේසමව. ඒකට තමයි මේ මිනිස්සු මනස බුදුහාමුදුර දැක්කා, රුවන්වැලිසෑය දැක්කා, ද්වේෂය දැක්කා කියලා ඒව දිගේ කතන් කේන්දර බලන්න යනවා. බලපුවා මේ වැඩේ බාගේ. මැජික් කාර්යය බෙරේ හයියෙන් හොල්ලන්නේ මොකටද? මේ පැත්තෙන් පචේ ගෙනියන්නේ. ඌ දන්නව කවුරු වුණත් බෙරේ හොල්ලන පැත්තට බලපු ගමන් මේ පැත්තේ මේ පණ තියෙන මාළුවෙක් මවලා පෙන්නනවා. නමුත් බෙරේ හොල්ලන මේක දිහා බලන් හිටියන මොකද වෙන්නේ? මැජික් එකක් මෙතන නැහැ. ඇස් බැඳුමක් විතරයි තියෙන්නේ. බුදුහාමර කියනවා මාසේ මායාව අල්ලන්න. එයා පෙන්නන මේ රූකඩේ බලාපොරොත්තු ඵලයක්. එයා මෙතන මාවාපෑමක් කරනවා. බෙරයක් හොල්ලනවා. සංගීතයක් දානවා. දහපු ගමන් මෙහි වැඩ. ඒ නිසා සංගීත එනකොටම අවධානය යොමු කරලා මේ අත දිහා බලන් හිටියොත් මොකද වෙන්නේ? කටුකෙන්ද සාංශ කියන මැජික් එක බලන්න කියලා මැජික් කරේක පිටිපස්සේ ඉඳලා. ඌ දෙන්නේ නැහැ. කවදාකවත් මැජික් කරේ බලන්න ඔය ගස්සට මැජික් පෙන් එකත් ඌ ගහට පිටුපාලා ඉන්නේ. මේ පැත්තට යනවා ඉස්සරහට කියලා තල්ලුවොත්. ඌ කැමති නැහැ මේ පැත්තෙන් ඇවිල්ලා බලනවා. පිරිමින් නිසා ඉන්න නිසා කියන්නම්ම අපි ඉස්කෝලේ හිටියා ඉංග්‍රීසි ගණන් ටීචර් කෙනෙක්. මහසයි. අසීමිත බ්‍රෙස්ට් එකක් තියෙනවා. කුල්ල පොත දීලා පිටිපස්සෙන් ගිහලා බලපුවම ඩස්ටර් රෝගයක් පේනවා. ඉතින් කොල්ල ටීචර් පොත තියලා ප්‍රශ්න උත්තර ගම ටීචර් තද්ද වෙනවා පිටිපස්සෙන් යනවා දකින්නකොට යනවා ළමයි ඉස්සරහට කියලා කියනවා. කොල්ල යන්නේ පිටිපස්සෙන් අර මෙහෙ මේ ඇන්ගල් එක අරගන්න. ඇන්ගල් එක ගත්තාම වෙනවා මෙතන මේ පුරවලා තියෙන්නේ කියලා. ඉතින් නාම තිබුණේ ඩස්ටර් කියන වචනේ දාලා තිබුණේ ටීචර්ට. ඉතින් පොත බලන්න දෙනකොට පිටිපස්සෙන් එනකොට හැම ඉංග්‍රීසි වලට අපි හරිම අකමැතියි. අපි ප්‍රශ්න උත්තර ලියන්නෙත් නැහැ. බොරුවට පොත ලියන්න ගිහලා ටීචර් පිටිපස්සෙන් ගිහලා බලන් ඉන්නවා. ඉතින් ඒ ඒ ටීචර් එන තරහ විඥාණයට එනවා. එයා සෙල්ලම් කරනකොට පිටිපස්සෙන් ගිහලා බලන එක බුදුහාමුදුර අපිට දෙනවා මේ view view point එක. විඥාණයට නොදැනෙන්න පිටිපස්සෙන් ගිහලා මැජික් එක බලපන්. කරන්නේ තනිකර හොර බොත්තම් හොර නූල් හොර සාක්කුව වගේ. ඉස්සරහ ඉදර බලනකොට පේන්නේ මම අපෑමක්. මේ මනසේ මායාව දකින්න නම් විඥාණයට මේ පිස්සුව කෙලින්න හදලා අපේක්ෂා කරලා යනවයි කියලා කියන්නේ පිටිපස්සෙන් ගිහලා ඩස්ටර් එක බලපන්. ඒකේ ජොලියක් තියෙනවා මෙච්චර වයසට ගිය ටීචර් ළමයි ඉස්සර මොකද්ද වෙනතර නාඩගම. මේ ටීචර් කැමති නැහැ කවදාකවත් කැමති නැහැ මේ වැඩේට. ඒ වගේ මැජික් කාර්යය හොල්ඩනකොට රබා රබාන දැනගන්න මුන්ද දෙන්න හදනවා දෙකේ හතරේ බඩුවක් දෙන්න හදන්නේ. ඒකෝට මේ මේක හොල්ලනකොට අනිකත දිහා බලන්න පුළුවන් නම් අන්න විපස්සනා. මේක දිහා බැලුවා නම් සමතේ. කොල්ලන බෙරේ දිහා බැලුවා නම් සමතේකට ඇබ්සෝබ් වෙලා බලන ඉන්නවා. ඉතින් ඊට පස්සේ අහනවා ද්වේෂය මිනේ කරන්නේ නැත්නම් දාහය මිනේ කරන්නේ කියලා. කාටේ ලණුවේ හැටරටි තේරණනේ. අපි අවධානය පිට යවන විතර නෙවෙයි පිට යවපේක විශේෂණය කළ ප්‍රශ්න අහනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර මූල අවධානයේ තත්ත්වය පිළිබඳව සම්පූර්ණ මගහැරීමක් වෙනවා. තේරුණාද? ලාවට වගේ ඒ සාකච්ඡාව විතරයි මේකට කරන්නේ. ඒක එක්ක කල්ලාන ගහන්න ඕන. උට තැටි ගහන්න ගහන්න. ගහනවා අනිත් කයට තියෙනවා මේ මිනිස්සු කියන දේ තමයි මට පෙන්නේ. ඒ කිය වේලාට දඩ බීම කරගත්තට මුත් එක්ක ඇති තරහක් නැහැ. අර ද්වේෂයත් එක්කවත් තරහක් නැහැ. පරිලාහයක තරහක් නෑ. යා එන්න ඕනේ එතෙන්දී. ඒ එන්නේ මගේ සතියට වැඩි ලොකු තැනකට යන්න ලෑස්ති. හැබැයි අවධානය ගිය ගමන් ද්වේෂයට යකා දිනුම්, හරය දිනුම්, කෙලස් දිනුම්. අපි එතන අපිට සුවිශේෂ ඥාන පහළ නෑ. මෝඩකමට ඔටුනු පලන් දෙනවා. අහිංසකව සරලව බලන්නේ මේ සෙල්ලම් ඇස්සේ පුළුවන් ද සතිය පවත්තන්න. සෙල්ලම් ඇස්සේ පුළුවන් ද ආනපානෙ පවත්තන්න. එතකොට වෙනවා ඒක සුවිශේෂී ඥානය. එතන උපේ යුත්තක් තියෙනවා. එතන එතන කළ යුත්තක් තියෙනවා. එච්චරයි බුදුහාම අපෙන් බලාපොරොත්තු වෙන්නේ විපස්සනා අනුගහිතේ කියලා. හරිම හරිම රසවත් කොච්චර කිව්වත් ඔය ඔය ඔය දෘෂ්ටි කෝණය ඒ හති වැටෙන්න එපා වෙන්නේ නැහැ. හරිම රසවත්. හරිම අමාරුයි තේරුම් ගන්නත් ආගම කියන රාමුව තුල. තන්නේ කර රැඩිකල් වෙන්න ඕනේ ඒකට. මේ හැමදෙන්නේ සමහර අවස්ථාවල් තිබිලා තියෙනවා. ආනාපාන සතිය අහුවෙන්නේම නැහැ. ඔය වගේ විකාර එනවා තරහ එනවා ද්වේෂය. එක එක එක එක දේවල් එනවා. එතකොට ආනාපානිය නතු කර ගන්න ඒ ඉනේනේ ඉනේනේ හැම එකම යොහුසුලෝ මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ දෙනේව පච කෙරුවට පස්සේ ආනාපානිය මතුවෙනවා. එතකොට ආනාපානියක් නැහැ අපිට අර වගේ දෙයක් මතුවෙද්දී අල්ලන්න. ඒ වගේ වෙනවා. ඒකට ආනාපානෙ පේන්නේ නැති බව දන්නවනේ වෙලාවේ. ඒක තමයි විපස්සනා කියන්නේ. දැන් මේ විවිධ කෝලන් නිසා මට වෙලා ආනාපානිය වුණාට ගන්න බෑ. හැබැයි හිත යටගෙන මැරෙන්නේ නැහැ. එතකොට අපි පවත්න්න යම් සද්ධාාවක් අවශ්‍යයි. මේ භාවනාව දිගට ගෙනියන්න. ආද ජවනික ඉවරනකොට මම දිනනවා. යහනික යනකම් මට පෙන්වන්න සාක්ෂියක් නැහැ. ඒකෙදි මට තියෙනවා ක්ලූ එකක් හිතේ සමන් තියෙනවා මේ ආනපන නැත්තේ නෑ. මේ පෙන්වන එක විචිත්‍ර නිසා මේකට අවධානය යන්නේ නැහැ. ආනපන නැත්තේ නෑ නිසා තියෙනවා කියන සංඥාවෙන් කරන කරන කියලා ජවනිකයි වුණොට පිටුට ආනපන එනවා. ඒකට අතරමැදි යනකොට ගෙන්නන්ට අපිට තියෙන සද්ධාාවක් කියන එකක් තියෙනවා. ඒ බුදුන් නෙවෙයි මගේ භවනා ගැන සද්ධාව. මගේ ඥානෙ ගැන සද්ධාව. ඒ වෙලාවේ තමයි උප් වෙලා නැහැ. ඒක බුදු ඒ ඒ ඔප්පු කරපො නැති සද්ධාව බුදු සද්ධාව. බුදුහාම කියන ඉතින්දි මට උඹ ළඟට එන්න බෑ. උඹ උඹම අදහපන්. ඉවසන්නා නිවන් දකියෝක ඉවසාන ඵලයන් ජානිකා එහා පැත්තේ අනපනී ඉන්නවා. මේ වෙලාවේදී නැති බව දන්න බව තමයි සම්පජඤ්ඤය කියන්නේ. සතිය නෙවෙයි ඒක සතිය නානපන සතිය නෑ. ඔය සම්පජඤ්ඤය තියෙනවා. මන්දනේ මං කියන පොයින්ට් එක අහුවෙනවා. එනවා අපේ හැමදෙරේ කියන්නේ අර ඉන අමතර දේවල් වල මෙලි කරනවා කියන්නේ නෑ ඔට්ටු වෙන්න යන්න එපා ඒ හැටි ඒ වෙලාවේදී අනපන පෙනෙන්නේ නැති බව මම දන්නේ ඒක තමයි මෙතෙක් කරපු බහනාවේ මට ලැබිච්ච දායාදේ ඊයේ තිබට කරම මේකට වැඩි රණ්ඩු කරන්නේ එක්සෝස්ට් වෙනවා බෙහෙතටපත් වෙනවා ওই කටි නටනවා ඔය කොච්චර නැතුවත් ඒක ඉතින් කැත්ත අතට හමුුණාට පස්සේ අර කොල්ලලන්ද මහ ලොකු දෙයක් නෙවෙයිනේ අලංකාරයගේ සුමානක වැඩ පොල් අතට හමුුණාට පස්සේ වරුවනේ නෙලන එක නැතිනම් නෙලනකම් තටවන්න එපා. වෙන ශක්ති විනාශ කරන්න. ඒගොල්ලෝ විවිධ බහුරූ කොලම් පානවා. නානා රුදු වේසමවා මගවුරනවා. විභීෂණ පානවා. විවුලන දේවල් කරනවා. දැක්කට නොදැක්කා වගේ. ඇහුනට නෑ වුණා වගේ. දැන්නට වුණා වගේ නෑ. දන්නවා යටින් මොකද කොච්චරද තා ටිකෙන් ආනපන එළමාව බේර ගන්නවා. නවත්තක නත්තන්න බෑ. ඒ තරම් මට බුදුන් සද්ධාව තියෙනවා. එතන මගේ ඕකප්පන සද්ධාව තියෙනවා. ඒ සද්ධාව නිවන් ලැබපු සද්ධාවක්. එයාගෙන් එයාට උපකෝ දීලා මෙයාට කඩුව දුන්නනේ බෙල්ල කපා ගන්න එක හොඳයි. ඒක තියෙන මිනිහා මං කියන්නේ නිවන් දකින්න ඕනේ නිවන ඉන්නේ. ආනාපානෙත් නෑ. උඩ සතියක් නෑ. මේ කරදරයක් තියෙනවා. හැබැයි උලඟ පුංචි විශ්වාසයක් තියෙනවා. ওই ජවැස්ත ඉවරනාට පස්සේ සාන්තියක් එනවා. ඒකට ආනාපානේ සතිය එනවා. හැබැයි එතකන් ඒක පිළිබඳ විශ්වාසයක් තියෙනවා මට. ඒක නිවන. ඒකට big game mind කියලා කියන්නේ. mind එකේ කියනවා enlightened situation එකක් තාම ඔප්පු වෙලා නැහැ. හම්බ බ හම්බ වෙලා නැහැ. ගැබේ. භ්‍රූණ පොෂ වැඩෙනවා. එයා ඒක විශ්වාස කරනවා මේ කට්ටිය নানা ආකාරයේ ඇවිල්ලා වටනවා, පච කරනවා, විවිධ දේවල් හිතනවා. තාටින දාන භාවනාව දන්නේ නැති දාන මේක වෙලා තියෙන ත්‍රිපිටකේ දන්නේ නැති දාන වෙලා තියෙන සීල නැති දාන වෙලා තියෙන කියලා දෙස් දෙනවා. දෑ වුණා වගේ හිටපන්. පොට්ටෙක් වගේ හිටපන්. ඒකට මේ පොට්ට ගතිය නොතිබුණොත් අපි මේක පාවා දෙනවනේ. මේක හැන්ඩල් කරන්න ගත්තොත් ඉවරයි. යාට ඕන කරන්නේ මගේ අවධානය එතෙන් යවන්න. කොහොම හරි කරලා. අපිට කරන්න තියෙන්නේ අඬපන්. කෑ ගහපන්. නැත්නම් මම මරන්න හදපන්. මට කරන්න බෑ මම විශ්වාස කරනවා නැති නැති අනුබාය. නැති සත්‍ය සතිය. ආ මේක විශ්වාස කරන එක තමයි මේ ලෝකේ මිනිස්සෙක් ළඟ තියෙන අමනුෂ්‍ය ගතිය. ඒ තියෙන හැම කෙනෙක් ගාම තියෙන. ඒකට විශ්වාසය ඇති කරලා දෙන්න ඕනේ. නෑ පුතේ බොහොම කිව්වට උඹ සක්විති. උඹ නිවන් දැකලා ඉන්නේ. උතනත් සතිය තියෙනවා. දැන් මේ වෙලාවේ තියෙන සතිය නැති බව දන්න. අර නටන තරමටම දන්නවා සතිය නැති බව. අන්නේ දැනුම තමයි උඹ නිවන් දක්කන්නේ. උඹ වෙන කෙනෙක් අදහන්න එපා. මේක මේ නැස්චාත්‍ය අගේ කරපො. කාගෙන ඉන්නවා ඒ වෙලාවේ මිනිහ ජීවත් වෙනවා. 100 100ක් ජීවත් වෙනවා. මේකක් එකක් අවධානය ගන්න හදනවා. ඉතරම දන්නවා. ඒක ඒක තියාගෙන ඉන්නත් ඕනේ මම අවදි වෙලා ඉන්න. එයා එයා නටනවා. සම්පූර්ණ මායාව. නැත්නම් සිද්ධාතුන් වහන්සේ ගිහි කියන්නේ ඉස්සෙල්ලා නාටිකාංගනා නටන්න නැටිල්ල. නැට නැට කරන අත ගන්න එපා. නැටපු දාන්න. අනිත් පැත්ත හැර. නැටුවට පස්සේ ඒගොල්ලෝ පෙන් ජවනිකයි වුණාට පස්සේ මොකද්ද පේන්නේ? උඹලගේ තියෙන රංගනේ ඔච්චරයි. දැන් ඒකට සත්‍ය ඇවිල්ලා කියලා දුන්නාසේ ඒකට උඩින් යනවා කියන එක හරිම ලේසියි. එතකොට තේරෙනවා මෙතන කොහොමටත් නිතරංග ජයක් තියෙනවා. අරගොල්ල වටන්නේ තරඟ කරලා නෙවෙයි. දැක්කට නොදැක්කා වගේ ඉඳලා. ඇහුණට නැහැ වුණා වගේ. හැබැයි හරියටම දැනන කෝකද දැක්කට නොදැක්කා වගේ ඉන්නේ. කෝකද නොදැක්කත් දැක්කා වගේ ගන්න. ආනපන නොදැක්ක දෙයක් දැක්කා වගේ ගන්නවා. සතියේ නැහැ. ඒ තියෙනා වගේ ගන්නවා. මේ පෙන්නන උලිලි පාන මේ කෙලෙසේ දිහා නොදැක්කා වගේ ඉන්නවා. ඉතින් මේක නිකන් චපලකමක් නේ. මේ චපලකම බුදුහාමට උගන්වන අපිට වශ්‍යයක් වශයෙන්. එතකොට ඔබට මේ දේ බැලුවයි කියලා කිසි කෙලෙසයක් නැහැ. ඔබ දන්නවා ආනපන ඇවිල්ලා ඔබ වෙලාවක කොට දානවා අරක දිහා බලාන ඉන්නවා. නිකන් බ්ලර් වෙච්ච එකක් දිහා බලා ඉන්නවා. බකන් නිලානේ ඉන්නේ. ඒ ඒක ඒක කිසිම කෙලෙෂයක් නැහැ කියනවා. අපි මේ පින්නන කුණුහරුපයක් කියන්නේ. නැත්නම් රාගේ දනොන්ද ඒ රාගේ රාග තර්ථකතියක් නැහැ. මොකද අපි ඉන්නේ මේ පැත්ත බලන්නේ. ඒක කියනවා හිත පස්සට කරගෙන කියලා. කය පස්සට කරගෙන. හැබැයි ඉන්නේ ලෙසන තැනක. හරියට ගැඹුරු ඉඳකට ඉබිල බලන වෙලාව වගේ. ඉබිල බලනකොට මේ පැත්ත හොඳට අල්ලගෙන ඔළුව විතරක් දාලා ඒක දිහා බලනවා. කිවින කරණ දෙයක් නැහැ. බැලුවට තමයි දන්නව ලේස්ුවක් ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක දිහා බලන්න හිත පස්සට කරන, කය පස්සට කරන එක තමයි විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ. දැන් අපි අරගෙන තියෙනවා හරියට පැය භාගයක් විතර වගේ. මේ ඒක නිසා මම හිතනවා අපි මෙතනින් දේශනා ශ්‍රවණ සතිವಾರය સમાપ્ત කරමු කියලා.